දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නයිනම් සිරුම දෙනා ධර්ම ශ්‍රවණික සූදානම් වෙලා සාදු කරා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සෝ තතෝ සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති භවිචේති පරිවිමන්සං ආපජ්ජති ධම්මවිචේ සම්බොච්ඡංගං තස්මින් සමයේ භික්ඛු ආරද්ධෝ හෝති ධම්මවිචේ සම්බොච්ඡංගං තස්මින් සමයේ භික්ඛු භාවේති ධම්මවිචේ සම්බොච්ඡංගං තස්මින් සමයේ භික්ඛු භාවනා පරිපූර්ණං ගච්ඡති ශ්‍රද්ධා උද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක ඉදිරිගත කරන අවස්ථාවක්. ඒ වැඩමුළුවේක දෛනිකව එක පැයක් ධර්ම දේශනාවක් සඳහා වෙන් කර ගැනීම අපි චාරිත්‍රාක් වශයෙන් කරගෙන ආවා. දැන් අපිට ලැබිලා තියෙන ධර්ම දේශනා පැයයි. ඒ සඳහා අපි මුලින්ම ආනාපාන සති සූත්‍රය සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ආනාපාන සති සූත්‍රය තමයි පොදු මාතෘකාව වශයෙන් තබා ගන්න. ඒකදී අපි ඉගෙන ගත්තා ඒ ආනාපාන සතිය නම් වූ එකම භාවනාව වැඩිීමේ කෙනෙකුට සතර සතිපට්ඨානයටම මඟ සැලසෙන බවත් ඒ සතර සතිපට්ඨානය තුලින් සත්බොධ්ජංග ධර්ම වලට මඟ සැලසෙන බවත් ඒ විදිහට ඒ ආනාපාන තුලින් සතර සතිපට්ඨානය සම්පූර්ණ කිරීමටත් සතර සතිපට්ඨානය තුලින් බොධ්ජංග ධර්ම සම්පූර්ණ කිරීමටත් සූර වෙන නැත්නම් එහි උරුගුහුටි බවක් දක්වන යෝගාවචරයට ඒ සත්බොධ්‍යංග මාර්ගයේ විචා විමුක්තිය නම් අවසාන ඵලයේ සාක්ෂාත් කරගත හැකි බවටත් සරුවචනාංශයේ ඒකදී සහතික වෙනවා. ඒ සහතික වීම අනුව මේ ආකාර අවසාන ඵලයට යන්න පුළුවන් මුලපටන් අග දක්වාම ගෙනියන භාවනා ක්‍රමයක් වෙන මේ ආවන භාවනා ආනාපාන සතිය කෙලෙස භාවනා කළොත් කොයි විදිහකට වැඩුවොත්ද මේ කියන විදිහට සත්‍ය සතිපට්ඨානය සම්පූර්ණ වෙන්නේ කියලා ප්‍රශ්නය අහලා සර්වචන් වහන්සේ ආනාපාන සතිය වැඩිවීමට අවශ්‍ය කරන මූලික වෙන විදිහකට කියනවා නම් ආධුනික යෝගාවචරයට අවශ්‍ය වෙන උපදේශ පන්තියෙන් තමයි මේ සූත්‍රය පටන් ගන්නේ. එහෙනම් පටන් අරගත්තට පස්සේ ඒකදී අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් ස්වාභාවික කිසියම් કૃතිම ක්‍රමකට නැතුව ඉබේම හුස්ම මතුවෙන තැනට හිතපත් කරගෙන ඉරියව්වෙන් අදාළ පහසුකම් සලසලා දීලා ඒ ආනාපානය ස්වභාවයෙන් මෙන්න විදිහට කියන ආයාස කර බයකින් තොරව වැටෙන්න ඇරලා ඒකට බාධා වෙන යම් ආකාරයකින් බාධා විය හැකි රූප වැලීම, සද්ද ඇහිීම, ගඳ සුවඳ බැලීම, රස බැලීම, කතා කිරීම, අංග චලන චේතනාපූර්වක ඇඟේ කෙරෙන චලන එහෙම නැතුව හිතන හිතවිලි වගේ දේවල් ආරම්භයේදී පුළුවන් තරම් ඈත් කරලා හුදු සතියෙම ආනාපානයට යොදවලා ආනාපානයට මුල් බැහැ ගන්න ඉඩාරිකා. මෙන්න මේ විදිහට වඩනකොට ඒ ආනාපානයට අපි කියන්නේ කාය අනුපස්සනා කොටස කියලායි. එතකොට ඒ ආනාපානය කායානුපස්සනාවක් වශයෙන් නැත්නම් කාය ඉන්ද්‍රියට වෙන ස්පර්ශයක් වශයෙන් තේරුම් අරගෙන ඒ අනිකුත් අර කලින් අපි සඳහන් කරපු බාධා වලින් තොරව එහිම නිමක්න වී ගන්න පුළුවන් නම් එහිම බැස ගැනීමක් කරගන්න පුළුවන් නම් එහිම ගෙට ගැවීමක් කරගන්න පුළුවන් නම් ඒක තමයි සතිය පිහිටන බවට ලකුණු. සතිය තියෙන්නේ කොලාපනින්න දෙන්නේ නැතුව මතු පිට චලනය වෙවි චරණය කර කර ඉඳ දෙන්නේ නැතුව අරමුණට බැස ගන්න, කිඳා බහින, නිමග්න වෙන ගතිය. ඒක අපි ඊයේ ඒ සතර සතිපට්ඨානයේ වැඩමු කෙනෙක් කොහොමද සති සම්බොජ්ජංගය වඩන්නේ කියන ප්‍රශ්නේ අහලා ඒ ප්‍රශ්නෙට අරවචනාසේ දෙන පිළිතුරු මතින් සති සම්බොජ්ජංගය කියන අනුමාතකාව මතින් අපි ඊයේ මතු කරගන්න උත්සාහ කරා. සතිය තියෙනවා නම් මොන හෝ වේවා අරමුණක් මෙතන ආවිවටනත් ඒ ආනාපාන සතියනේ. ඒ ආනාපාන සතියේට බැස ගැනීම විනිවිද යෑම ඒක මුල් ඇල්ලීම තමයි සිදුවේ. ඒක තමයි සතියේ තියෙන බාට ලක්ෂණය. එතකොට ඒ සතිය පිහිටියානම් ඒ සතිය පිහිටීම නිසා අපට නැත්නම් සතිය මගින් අපට කර දෙන කෘත්‍යයේ ලාභේ ප්‍රයෝජනේ තමයි අසම්මෝස භාවය මම දැන් ඉන්නේ කල්පනා කරමින්ද භාවනාවේද මට භාවන හර ගිහිලාද නැත්නම් ආදී කිසිම සැකයක් නැතුව මම ඒකාන්තයෙන්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවලයි ඉන්නේ ආස්වාසයේ වැඩිීමේ ස්පර්ශයේය ප්‍රස්වාසයේ නෙවෙයි මේක මට හොඳට වැටහෙන්නේ කුණාස්කාග්‍රේ නැත්නම් උඩුතොලේ ආදි වශයෙන් ඒ වදින හැපෙන ගතිය හොඳට විසදෝ පේන්න පටන් අනිකුත් දේවල් වලින් වෙන්කොට දැක ගන්න පුළුවන්. හිතනවා නෙවෙයි ආස්වාසය. ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසය. මේක මේ ඇඟ පුරාම තියෙන එකක් නෙවෙයි. දැන් මට වැටෙන්නේ නාසිකාග්‍රේ ආදි වශයෙන් ඒ දෙක අනිත් දේවල් වලින් පරිච්ඡේද කරලා දැනගන්න පුළුවන්. එතකොට අසම්මෝස භාවයක් ඇති වෙනවා. හිත කලකොල වෙන්නේ නැහැ. ඒක ඉතින් බොහොම අමාරු දෙයක්. ආධුනිකයට මේක හිතා ගන්න බැරි තරම් අර අමාරු දෙයක්. මොකද සංසාරයේ කෙලවරක් නොදැන සංසාරයේ අපේ හිතේ කිසිම චාරයක් තිබුණේ නැහැ. ඒක ruci ruci දෙකක ඇවිදින වල් සතෙක් වගේ ඒ හැමතැනම ඇවිත් හිටියා. දැන් සතිය පිටවන්න හදනකොට එකකින් එකක් එකවරකට ඉදිරියට අරගෙන ඒක පිළිබඳව ව්‍යාකූල නැති, අන්‍ය විහිිත නැති, අසම්මෝෂ නැති, සම්මෝසාවක් නැති හිතක් ඇති කරගන්නවා. ඒක තමයි තේරෙන්නේ. මගේ හිත දැන් හිම වෙලා තියෙන ආස්වාදයට ප්‍රසවාසයට නෙවෙයි. සමහරවිට මේ ආස්වාදයේ මේ මුල, මේ මැද, මේ අග වශයෙන් වැටේ. එහෙම නැත්නම් ඒකේ නතරලා ප්‍රසවාස කරන ප්‍රසවාසයේ වැටේ. අන්නේ විදිහට මේ දේවල් අතර ගොනුවක්, දේවල් අතර අසම්මෝෂ භාවය තමයි තමන්ට භාවනා පීඨියා සතිය පීඨියා ආනාපානීය සතිය හිතියා කියලා දැනගන්න තියෙන ලකුණ. එතකොට ඉස්සරහට යනකොට තේනවා මේ හිත එහෙම එකවරකට එකක් ගන්න නැතුව බොහෝ දේවල් අතර අන්ධභූතව සම්මෝසාවෙන් යුක්තව හැසිරෙන ගතියක් තමයි පේන්න තියෙන්නේ. නමුත් යම් විදිහකට සතිය ගිහිල්ලා ඒ දේවල් වලින් Tamanට ඕනේ ආස්වාසේ නම් ආස්වාසි ප්‍රස්වාසි ප්‍රස්වාසි එහෙම නැත්නම් ඒ වෙලාවේදී රූප හිතට වැටෙනවා වෙන්න පුළුවන් ශබ්ද කනට ඇහෙනවා වෙන්න පුළුවන් ශරීරයේ වේදනා දැනෙනවා වෙන්න පුළුවන් හිතට හිතවිලි එනවා වෙන්න පුළුවන් අන්න ඒ දේවල් අතරේ සතිය යම් දෙයකටද එල්ල වුනේ ආපදාගත වුනේ අන්න ඒ ආපදාගත වෙච්ච අරමුණ හොඳට අනිත්‍යය වෙන් කළා දක්වන අපි දැන් මෙතන උත්සාහ කරන්නේ මේ වගේ බොහෝ දේවල් පුළුවන් තරම් අඩු කරලා ආනාපානෙ මිස්මතු කරලා ඒකටම හරියට ස්පොට්ලයිට් එකක් අයගිරුවා වගේ ඒ විෂය ආරම්භන අරමුණ කර්මස්ථානය ඔප්නංව ගන්න. අන්නේ ඔප්නංවා ගැනීමේ ශක්තිය එන්න එන්න එන්න වැඩි වෙන ගතියක් එනවා සති සප් විෂයෝ භාස ඒ කියන්නේ විෂයට තමන් ගන්න අරමුණට හොඳට හිත දමා ගන්න පුළුවන් ගතියක් එනවා. ඒකෝට තමයි තේනවා මේ විවිධාකාර දේවල් දෝරේ ගලාගෙන ආවත් අවශ්‍ය දේට අවශ්‍ය අරමුණට යොමු කරව ගන්න පොඩි පොඩි හැකියාවල් එන්න පටන් ගන්නවා. හිත කෙලෙසන දේවල්, හිත උද්දීපනය කරන දේවල්, උද්දාමයටපත් කරන දේවල් තියෙද්දි අරමුණට හිත යොදවා ගන්න පුළුවන් විදිහට අවශ්‍ය විශේෂයට අවශ්‍ය අරමුණට අවශ්‍ය කර්මස්ථාන හිත යොදවා ගන්න පුළුවන් ශක්තිය එනකොට තමයි යෝගාවචරයට මේ ආරක්ෂාවක් වැටෙන්න පටන් අරගන්නේ. ඒ තරම් දේවල් එක චිත්තක්ෂණයක හිත පැහැරගන්න විඥානය පැහැරගන්න උත්සාහ කරනවා. ඒවා පිළිබඳ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. කිසිම කෙනෙකුට. ඉතින් අනිත් පැත්තේ තමයි ඒක කාගේ මනාපිටද සිද්ධ වෙන්නේ කියලා මේ දේව නිර්මාණවාදීන් කියන මේක දෙවියන් වහන්සේගේ මනාප කියලා. මෙතෙන්දි පැහැදිලිව පෙන්නවා එහෙම දෙයක අපිට රෙසිපි එකක් දෙන්න. එහෙම නැත්නම් අපි මේ දේ කරන්න ඕනේ කියලා යොමු කරන කෙනෙකුත් එතන. ඒකේ අවස්ථානුකූලව එක එක දේවල් ඉස්මතු වෙනවා. අන්නේ මේ ඉස්මතු වෙද්දී ඒ අතරමැද තේමා ගීතයේ වශයෙන් තමන් ආනාපානයටම යෙදවීමේ හැකියාව නැත්නම් ඒ අස්වැයා කලින්ගලන ආපු අස්වැයා නාසනු විදලා නහය විදලා අනුව දාගෙන කටකලියාව දාගෙන කුර ගහගෙන ඌ තමන්ට ඕන දිහාවට හසුරවන්න පුළුවන් වගේ වල් වල් අස්වැයා වල් මීහරකා වල් අලියා ඕන දිහාට හරව ගන්න පුළුවන් වගේ ගතියක් මේ සතිය තියෙනකොට එතකොට ඒ සඳහා ආසන්න කාරණා වෙන්නේ මේ බොහෝ දේවල් අතර ඒ Tamanට සතිය පිහිටන්න ඕනේ අරමුණ සලකුණු කිරීම මෙනෙහි කිරීම ලේබල් කිරීම මගින් තමයි. ඒ වුණා තුඟක් වරදී. වරදින් ප්‍රාණේ කොච්චරද කියනවනම් වල්ලස්සේ කුඩ කීකරු කරගත්ත නිසා දුවන වල්ලස්සේ කුඩ අලු පූල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියලා කියන්නේ. නැත්තම් මේ පැණි පූල් ගෙඩියක් තියන්න හදනවා. තියෙන ගමනට වැටෙන. නමුත් කරගෙන කරගෙන යනකොට ඔන්නම සතිය යම් ප්‍රමාණයකට ගත්ත අරමුණක් සතියත් කියන්නේ මෙහිගෙන හිතන් කයත් යාදෙන ගතිය සමාන්තර ගතියක් වෙනවා. මේකට අපි කියනවා සතිය කියලා. අන්න එහෙම වෙලාවට සරුවත්යන් සඳහන් කරනවා තස්මින් සමයේ සති සම්බොජ්ජංගම් බික්කවේ තස්මින් සමයේ බික්කෝ ආරද්ධෝ හෝති. අන්න එහෙමනම් මට කියන්න පුළුවන් ඒ යෝගාවචරය දැන් සති සම්බොජ්ජංගය නැත්නම් සතිය බෝධිංගයක් වශයෙන් දිනු මට්ටවලපත් කිරීම පටන් ගත්තා කියන්නේ. ඉතින් ඊට පස්සේ ඒක භාවනා කරන්න වෙනවා. ඊට පස්සේ භාවනාවේ පරිපූර්ණී භාවයටපත් වෙනවා. ඒ කියන්නේ පරිපූර්ණ භාවයට යන්න වෙනවා. අරමුණු કોઈ જાතියෙන් තමයි වසලයටපත් කරන්න හැදුවත් ඒ අරමුණ වල තියෙන මේ විවිධ දේවල් වලට වසඟ කරන gati ඉක්මවාගෙන සතියට නතු කරගන්න පුළුවන් gati එනකොට තමයි අපි පරිපූර්ණ භාවයට ගියා කියලා දැනගන්න. එතනදි අපිට ඉස්සරහදී කරගන්න වෙනවා 100ට 100ක්ම කවදාකවත් යන්න බැරි. ඒක තමන්ගේ දෝෂයක්වත්. එහෙම නැත්නම් පෙර කර්ම දෝෂයක්වත් නෙවෙයි. ඒක තමයි ස්වභාවය. නමුත් වෙනදට වැඩි ආණ්ඩුපට්ටු කරගන්න පුළුවන් ගතියක් එනවා. එතකොට කියන්න පුළුවන් සතිය එන්නේ එන්නේ එන්නේ භාවිත සතියක් ඇති කියලා. අද අපි වෙලා ගන්න හදන්නේ ඒ විදිහට සතිය නාහපු කල්පනා නොකරපු භාවනා නොකරපු කෙනෙක් දැන් සතිය ගැන අහලා මේකේ යම්මට ප්‍රෝජනයක් තියෙයි කියලා ඒක හේතු කරුණු දක්වාගෙන ඒ සඳහාම එක්ක පරියන්ක වශයෙන් ඉඳගෙන භාවනා කරලා නැත්නම් සක්මනේදී නැත්නම් ඉදින්දා වැඩවලදී මේ සතිය අරඹන ලද සතිය භාවිත කරගෙන යනවනම් එහෙම කෙනෙකුට ඒ සතිය වැඩිම නිසා ධර්ම නියාමයක් වශයෙන් ධම්ම විචේ සම්බොධ්‍යංගය කොහොමද පාර වෙන්නේ කියන එකයි අද දවසේ ධර්ම මාතෘකාව වෙන්නේ. දැන් අද ධර්ම දේශනා මාතෘකාව කියලා ගන්න පුළුවන් ධම්ම විචේ සම්බොධ්‍යංගය. ඉතින් මේ දෙක ධර්ම එක විදිහක પરම්පරාවක්. සතිය පිහිටියාන ඒ සතිය වැඩෙනකොට ඉබේම ධම්ම විචේට යොමු කරනවා. ඒකයි සරුවචනසේ මතක් කරන්නේ ආනාපානය කරගෙන යනවනම් මේ විදිහේ ධර්ම නියාමයක් වැඩ කරනවා. ඒ ධර්ම නියාමයේ Taman නොදැන හිටියත් වැඩ කරනවා ඒක ඇත්ත. මොකද දැනගෙන හිටියොත් සුතමේ වශයෙන් හෝ එහෙම නැත්නම් ඒකේ තියෙන චින්තාමය පැත්ත, තාර්කික පැත්ත දැනගෙන හිටියොත් ඒකට අනුග්‍රහ කරනවා. යහන පැත්තටම අනුග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කරන ඇත්තන්ට ඒ අදාළ ධර්ම කොටස්, ඒ අදාළ ප්‍රායෝගික උපමාන කිට්ටු කරලා තියන්න ඕනේ. මේ කිට්ටු කරනකොට අර මේ සතියෙන් ධම්ම විජයට යන ගමන බාධා වලින් තොරව පහසුකම් සහිතව එහෙම නැත්නම් අනුග්‍රහ සහිතව සිද්ධ වෙනවා. ඉතින් ඒකටයි මේ වෙලා ගන්න හදන්නේ කොහොමද සතිය වැඩිච්ච කෙනෙකුට සතිය අඳුනාගත්ත කෙනෙකුට ඊගාවට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන ධර්ම විචේ නැත්නම් ධර්මය විමසුම් නොනට යක් ලක්ෂ කිරීම නම් ඕකේ සිද්ධ වෙන්නේ. ඒකට මුල පුරන පදේ තමයි තුසෝ තතෝ සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචේති පරිවීමංසං ආපයි. මේ තමයි සරුවචනාන්ත ඒක සති සම්බන්ධංගයත් ධම්ම විචේ සම්බොධ්ධංගයත් අතර තියෙන ගැට ගැස්ම යොමුව පාලන ඒ දණ්ඩ පෙනෙන හැටි. සෝ තතෝ සතෝ විහරන්තෝ අර කලින් කියාපු ආකාරයට සක්මනේ හෝ පරියන්කේදී හෝ එදිනදා වැඩවල සතියෙන් ගත කරද්දී සතියෙන් කාලය ගෙවද්දී විහරණය කරද්දී තන් ධම්මගේ තමන්ගේ සතිය පිහිටවා ගැනීම සඳහා අරමුණු කරන ලද ධර්මය පඤ්ඤාය පවිචිනති පවිචේති පරිවිපස්සං ආපද්දේ. ඒ සතියෙන් මොනට මොන දාලා අල්ලගත්ත අරමුණම පතුරු ගගා බලන. විචිත්‍ර වශයෙන් බලනවා. විවිධාංගීකරණය කර කර බලන එක තමයි ධම්ම විචේ කියන්නේ. ඉතින් මේකයි මෙතෙන්දී අපිට මේකේ සංසන්දනාත්මකව පෙන්වන්න පුළුවන් සමත භාවනාවේදී අපි අරමුණක් ඊකර කරගත්තොත් ඒක ඇතුළට ගිහිල්ලා අපි විවේක ගන්නවා සමවැදිලා නිස්සද්ද වෙනවා මිසකයි අරමුණ ප්‍රඥාවෙන් විසිතුරු වශයෙන් විමසා බැලීමක් කෙරෙන්නේ නැහැ. දැන් මේ සත් විපස්සනා සමාධියේ තියෙන්නේ යම් අරමුණකින් අපි සතිය පිහිටුවාගන්නේ ඒ අරමුණම විමසා බැලීමේ හැකියාව. නැත්නම් විසිතුරු කොට බැලීමේ හැකියාව. එහෙම නැත්නම් විභජ්‍ය කොට බැලීමේ බෙදා බැලීමේ හැකියාව තමයි ධම්මවිචේ කියන්නේ. ඒ නිසා ධම්මවිචේ සම්බොධ්‍යංගය කියන්නේ අනිවාර්යයෙන්ම සතියෙන් අරගෙන විපස්සනාව පැත්තට කෙනෙකුගේ චිත්ත ප්‍රවෘත්තිය හරවන බවට හොඳම ලකුණ. සතියෙන් ගිහිලා සමාධිය වැඩුණා නම් ඒ සමාධිය නිසා ඒ নিমග්න වෙලා ඒම තැම්පත් වෙන එකයි වෙන්නේ. විමසුන් නොවන ක්‍රියාත්මක වෙන්නේ නැතුව යන. අපි කියනවා නැත්තම් පළවෙනි ධ්‍යානයට යනකොට නම් ඒ සමතපැත්තේ ගන්නකොට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියලා අරමුණට හිත නංවන වෙනනම් විතක්කයත් අරමුණ මේකය අරකේ කියලා වෙන්කොට දැනගැනීමේ ਵਿਚාරයත් පළවෙනි ධ්‍යානයේදී තියෙනවා. ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කළ දැනගන්න පුළුවන්. මගේ හිත තියෙන්නේ හැම තැන විසිරලා නෙවෙයි මෙතනමයි මගේ නාස්කාග්‍රේමයි කියලා දැනගන්න පුළුවන්. නමුත් දෙවෙනි ධ්‍යානට යන්න බෑ. ඒ විමසන්න ඕන තියෙනවා. විතක්ක ਵਿਚාර තියාගෙන දෙවෙනි ධ්‍යානට යන්න බෑ. ඒකෝට දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක විචාර දෙක කැප කරනවා පාවාදේ. එතකොටයි ප්‍රීතිය පහළ වෙන්නේ. නමුත් ධම්මවිචේ සම්පෝච්ඡංගේ පහළ වෙනකොට ඒ අරමුණේ විශේෂෙහි නැත්නම් අරමුණ වගලා ගන්නට මුණට මුණ දාලා අල්ල ගන්නට අරමුණත් එක්ක හාද වෙන්න, සුවද වෙන්න, ලං වෙන්න උදව් වුණා වූ විතක්ක ਵਿਚාර දෙකෙන් විචාර බුද්ධිය ඔප්නන්නන එකයි මෙතන කියන්නේ. මේක තමයි සරුවචනාංශේ අලුතෙන් මානවයාට හඳුන්වා දීපු ක්‍රමය. මොකද ඊට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සු ධ්‍යාන භාවනා කරලා ලැබිච්ච ධ්‍යානය තුල බොහෝ වෙලා විවේකීව ගත කිරීම නැත්නම් සමාපත්තිය ධ්‍යාන සමාපත්තිය ලොකුම උතුම්ම සැප විදිහට සැලකුවා. ඔය සර්වඥාන්තර පේනකම්. බෝසතාණන් වහන්සේට පෙන්නා එතන මොකද්ද තමන් රවටා ගැනීමක් තියෙනවා. කාලය ගත වෙනවා මේ අකුසල් වලින් තොරව. එහෙම නැත්නම් කෙලෙස් වලින් තොරව. නමුත් යම් ප්‍රමාණයකට පස්සේ අර තිබුණු කෙලෙස් ආයෙත් වෙනවා. එනිසා මේ කෙලෙස් වලින් තොර වෙච්ච තත්වයෙන් අමතර ප්‍රයෝජනයක් වශයෙන් අරමුණ විනිවිද යෑම විමසා බැලීම විමර්ශන බුද්ධිය ඇති කරන්න නම් අර කියන සමාධියයි මේකට නැත්නම් ඒ සමාධියේ වෙනස් හයිබ්‍රිඩ් එකක් එහෙම නැත්නම් කියනවා දෙමුහුම් කරලා ගන්න වෙනවා. ඒ සමාධියත් කියේදී සතියක් ක්‍රියාත්මක වෙද්දී විමර්ශන බුද්ධිය පාවා නොදී ඉදිරියට යනවා. මේක හරි අමාරුයි මේ සමතේ පැත්තෙන් භාව කල්පනා කරන කෙනාට කොහොමද වෙන්නේ කියලා හිතන්න. නමුත් කලහක්ක් බව තමයි මේ සර්වඥාන්සේ පෙන්ලා දෙන්න හදන්නේ. හරියට අපි අර සාමාන්‍ය නිදර්ශනයක් වශයෙන් ගන්න විදිල්ල දුනු ආයෙක් විදිල්ල ඉගෙන ගන්න හදනකොට එයා හිතවන ලද මේ L එකට විදල විදල විතර විදල පුරුදු වෙනවා. පුරුදු වෙන පුරුදු වෙනකොට ඒකේ හරියටම අපි ටාගට් ෂූටින් කරනවා නම් ටාගට් එකේ බුල්සයි එකටම තියන්න පුරුදු වෙනවා. එතකොට ඒ දුර ප්‍රමාණය සහ ඒ ටාගට් ලෑල්ල ස්ථිරව පවතින එක ඒ භූමියේ අංගයක්. නමුත් ඒ පුද්ගලයා කවදා හරි පණින බිම්මට වෙටි කියන්න ගත්තොත් අර දැනුමේ පරෝධනයක් නැතුවම නෙවෙයි නමුත් අර වගේ පණින සතා ටාගට් ලෑල්ලක් වගේ කෙතනක හිටින්නේ නැහැ. ඒ වගේම දුර හරියට මීටර් 200 මීටර් 100 වශයෙන් නැහැ සතා දුවන විදිහට එල්ල කරන්න. කොහොම වුණත් වෙන්න ඕනේ ඒ අරමුණයි මොනිසමයි උද්ද මොනිසමයි එකට එක ගෑවෙන එක තමයි. ඉතින් මේ වගේ සමත සමාධියේදී මේ වගේ ස්ථිර අරමුණක් පවතිද්දී විපස්සනා සමාධිය අරමුණ මාරු වෙද්දී ඒ තියෙන තියෙන අරමුණට හිත වදගන්න එක සතියෙන් ඊට පස්සේ ඒක විමසා බැලීමත් තමයි මේ දරුවචනසේ සඳහන් කරන්නේ ධර්ම න්‍යායක් කියලා. අන්න මේක සඳහා වෙන්න නම් ඒ කියන විදිහට අර සතිය ඇති වෙලා සතියට පස්සේ සතියව ගොදුරු කරගත් අරමුණම විමසුම් නොනට ලක් වෙන්න නම් එහෙම නැත්නම් ඒක කපලකොටල බලන ගතියට විභජ්‍යයට ලක් වෙන්න නම් එකක් නොකිය බැරි වෙනවා. මොකද එක දිගටම සතිය පවතින්න. එක චිත්තක්ෂණයක සතිය පවතිලා ඊගා චිත්තක්ෂණේ සතිය නැති වුණොත් ඒ අර දේ අල්ලාගත්ත දේ කපා කොට වැලීමේ ශක්තිය නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි පිත්තල භාජනයක් මදිනු. මේ මදින්න හදනකොට අපි කරන්නේ වමකින් මේ පිත්තල භාජනය හොඳට හිර කරලා අල්ලගන්න. අල්ලගෙන දකුණු අතින් අරක හෙල්ලෙන්නේ නැති භාජනය මදින්න මදින්න මදින්න මදින්න උපයන. නමුත් අපි එක අතෙන් කරන්නේ කිව්වොත් හිර කරලා අල්ලන්න නැතුව මදින්න ගියාට කවදාහකවත් අර එක දිගට මැදීම වෙලා ඒ භාජනය ඔබ වැටෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවකම ඒ ශිල්පීය දක්ෂකම කියලා කියන්නේ ඉස්සලා ඒක හිර කරගන්න ඕන. එම්බ්‍රොයිඩර් එකක් මහනකොට එම්බ්‍රොයිඩර් රෙද්ද ඒ ෆ්‍රේම් එකේ දාලා හොඳට හිර කරගන්න. හිර කරගත්තට පස්සේ තමයි හිමීට මහගෙන මහගෙන මහගෙන ගියාම එහෙමේ දුවන්නේ නැහැ. එහෙම නැතුව ඒ ෆ්‍රේම් එකේ හිර කරගන්න නැතුව එම්බ්‍රොයිඩර් කරගන්න. මොනම යන්ත්‍රයකට ගියත් මොනම වෙල්ඩින් මේ ලේට් මැෂින් එකට ගියත් හරියට යකඩ කැල්ල සෙන්ටර් කරගන්න දන්නේ නැත්තම් ඊට පස්සේ පොට කපලා වැඩක්. හොඳට ඉස්සල කරන්නේ හැම උපක්‍රම දාලා ඉතාම සියුම්ව බලනවා ඒක හරියට ඒ ලේට් මැෂින් එකේ හරියට සෙන්ටර් වුණාද කියලා. ඊට පස්සේ තමයි කට්ට කියන්නේ. මෙන්න මේ දෙකේදී ඒ වගේ සෙන්ටර් කරලා අහු වුණාට පස්සේ ඒක හෙල්ලෙන ගත්තා ඒ කැටයන් කිතිල්ලක් ඕ පොට කැපිල්ලක් කරා. නිසා ඉස්සල්ලා මේක හිර කරලා අල්ලගෙන ක්‍රමේ තමයි මේ දිගට ඒකේ ඔප තමන්න පුළුවන් කැටයන් කොටන්න පුළුවන් ගතියට මූලික අවශ්‍යතාවය. ඒ නිසා මේ සතියේ අඛණ්ඩ භාවය. ඛණ්ඩ සතියක් අපි ළඟ හැම වෙලාවෙම තියෙනවා කියලා මූල ධර්ම වශයෙන් පෙන්නලා දෙනවා. කැඩි කැඩි යන සතියක් අපි භාවනා කරත් තියෙන නැතත් තියෙන මිත්‍යා දෘෂ්ටිකයටත් තියෙනවා. මනුස්ස මනසේ ආවේනික ලක්ෂණයක් තමයි හැම වෙලාවෙම ඒ චිත්තක්ෂණේ සතිය නමුත් ඒ සතිය ධාරාවක් විදිහට මාලයකට අමුණනද මල් වගේ එක දිගට වැලට පිටින් නැති නිසා අපි මේ නන්නත්තා. වකිටක් ඉදිච්ච වකිටක් ගලේ ගහුවා වගේ විශීෂීකට විසිරෙන්නේ මේක දිගට yaadෙන්නේ නැති නිසා. යම් විදියකට සතිය එක දිගට පවතිනවා. මෙතෙන්දී වරහන් ඇතුලේ දාලා හරි කල්පනා කරගන්න ඕනේ අරමුණ මාරු වෙද්දි පවා. ඒකට කියන විපස්සනා සතිය කියලා. අරමුණ මාරු නොවෙද්දී වෙනවනම් සමත සතිය කියනවා. අරමුණ මාරු වෙද්දී පවා සතිය එක දිගට යනවනම් ඒ විමර්ශන බුද්ධියට එන එන අරමුණ විනිවිදෙන්න පුළුවන් ශක්තිය අපිටයි කියකක් නෙවෙයි ධර්ම නියමයක්. ආධුනිකයට වෙන්නේ ආධුනිකයා එකම ආරමුණ බලාපොරොත්තු වෙනවා වෙන ආරමුණට ගිහිල්ලා සතිය පිහිටියත් හිත නරක කරගන්නවා මට හිත කැඩුනා හිතවිල්ලක් ආවා, සද්දයක් ආවා, වේදනාවක් ආවා කියලා අර තමන් විහිං තමන්ගේ අධිෂ්ඨාන ශක්තිය බිඳලා. ඒ වෙලාවට ඇත්තට සත්‍යයත් එක වෙන්නේ ඉතියි. මොකද හේතුව සතිය ගැම්මක් කරගන්නේ. නමුත් හොඳට ගැම්ම සතිය ආවට පස්සේ තමයි පේනවා ආනපානි ඉන්නවා. ආනපානි යම් වෙලාවකට ආස්වාසේ පවතින හොසීතල ගති, ප්‍රස්වාසේ පවතින උණුසුම් ගති, ආස්වාස වේලාවේදී අපි නාස්ත මැද වගේ හැපෙනවා තේනවා. ප්‍රස්වාස වේලාදී නාසික අග හැපෙනවා වගේ දැනෙන ඔයක හොඳ විස්තර බලපෑනදී පාරට සත්‍යයක් ඇයි. කවුරුහරි දොරක් වහනඩෝ පහකොටම අර හිත ගැස්සීලා එළියට ගිහිල්ලා සමහරලාට ඒක ද්වේෂය පහළ වෙලා මොකක් කර වෙලා කොහොම හරි හිතමු අපි ආපහු ආනාපානට ආවයි. ආනාපානෙට එනකොට අර දැක්ක විදිහට මේකේ උණුසුම් සිසිල් ගති දැක ගන්න පුළුවන්කම. හැපෙන තැන් දැක ගන්න පුළුවන්කම තියෙනවා නම් බාධා නොවුනා කියලා හිතාන යන්නේ. මේ සද්දෙට ගිහිල්ලා සද්දෙන් තරහට ගිහිල්ලා තරහෙන් ඒ භාපු මනුස්සයාට බැනලා නැගිටලා ගිහිල්ලා සලුවක සාදාන අවුලම තමයි ඉෂ්ටහානියක් වෙන්නේ. එහෙම නැතුව සද්දෙට පිට ගියත් නැවත කර්මස්ථානට හිතෙනවා. කර්මස්ථාන කියන්නේ වැඩ පොළ කියන එක. කර්මයකට කියන්නේ වැඩ, ස්ථාන කියන්නේ පොළ. අපි වැඩ පොළේ ඉඳලා මොකක් හරි හදිසියකට එළියට ගිහිල්ලා ආපහු ගේ නතර කරපු නිසා වැඩේ කරගෙන යනවනම් ඒක ඕන රස්සාවක ඉඳ තියෙන තරක් නම් ලියුමක් ලියලා හිටියා. මුත්‍ර බරක් හැදුවා. වැසිකිලි කියලා වෙන ලියුම ලිව්වා. ඒක මේ රස්සාවට කරන නිග්‍රහයක් නෙමෙයි. ඒක අයිතිවාදී. ඒකේ දෝෂයක්. ඒ ලියුම ලියන්න ඒ යාගේ බොස්ට බනින්න බෑ. එහෙම බෑ මේ ලියුම ඉවර කරලා වැසිකිලි යන්නේ. ඒක මානව නෑ. ඒක මානව අයිතිවාදී. ඒ වගේම තමයි භාවනා කරනකොටත් සද්ද එන්න පුළුවන්. වේදනා එන්න පුළුවන්. හිතවිලි එන්න පුළුවන්. ඒකෙන් ඇවිල්ලා හැලහැප්පීමක් නොකරනවම නෙවෙයි. හැලහැප්පීම පස්සේ හිත ලැජ්ජ බය ඇති කරගෙන ආය කර්මස්ථානට එනවනම් ඒ කියන්නේ සතිය තිබිලා තියෙනවා. අරමුණ මාරු වුණාට සතිය තිබිලා තියෙනවා. මෙන්න මේක ආධුනිකයා කොහොමනක් පිළිගන්නේ. ඇට ඕන කරලා තියෙන එක සීරුවර සම්නිකර එලකිරි ටික වගේ ආනාපානෙ යන්නේ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ ලෝකේ කවදාකවත් නෑ. හොඳට භාවනා කරුවොත් තේරෙයි. ඔය ආනාපාන කරන වෙද ලක්ෂ කෝටි වාරයක් හිත හිතවිලි වලට ගිහිල්ලා එන ගතිය තියෙනවා. සද්ද වලට ගිහිල්ලා එන ගතිය තියෙනවා. වේදනාවට ගිහිල්ලා එන ගතිය තියෙනවා. නමුත් ගිහිල්ලා මොකක්ද ගේන්නේ? අපව වෙයිල තිබුණ තැනින් වැඩ කරා. ආ නිම යනවනම් තමයි ධම්මවිචේ සම්බොධ්ජන්ගේ වැඩි. කොටිම තමන් පිළිබඳව තමන්ගේ විශ්වාසයක් එන්නේ. ආ නිම ධම්මවිචේ සම්බොධ්ජන්ගේට අවශ්‍ය කරන්නේ අඛණ්ඩ සතියේ. අකන්න සතිය තිබුණත් මේ බණ අහලා නැත්නම් ධර්ම සාකච්ඡා කරලා තමයි දෙන ප්‍රශ්න විෂද කරගත්තේ නැත්නම් වාක් වෙලාවට ආධුනිකයා බොහෝ විට තමන්ගේ ආත්ම ශක්තිය පිරිහගන්න නැත්නම් තමන්ට තමන් දෙස් දී ගන්න අත්හානුවාදයට ගාක් බරයි. එහෙම නැත්නම් ප්‍රතිඵල වැඩි කර අපේක්ෂා කරන ගතියට උගාක් බරයි සද්ද එන්නම බෑ වේදනා එන්නම බෑ කිය. නමුත් ධම්මවිචය පිළිබඳ හැඳින්වීමක් කරනකොට ඒවා අහනවා නම් නැත්නම් සාකච්ඡා වෙනව සාහිත කරගන්නවා නම් එච්චර මේ ආනාපාන යනවයි කියලා මේ සතිය ආනාපානෙ පිටිනවයි කියලා ටිකටෝම ආනාපාන යෙම පැවතීම අත්‍යවශ්‍ය දෙයක් නේ විශේෂයෙන්ම විපස්සනා විශේෂයෙන්ම ධම්මවිචේ සම්බොධ්‍යංගය ඒ නිසා ධම්මවිචේ සම්බොධ්‍යංගය විස්තර කරන්න කියන්නේ අජානන ලක්ෂණය දන්නා කම දන්නවයි කියලා කියන්නේ ආනාපානෙ නෙවෙයි. දැන් ආනාපානෙ නෑ හිතවිල්ලක තියෙන කියලා දන්න. දැන් ආනාපානෙ නෑ වේදනාවක තියෙන කියලා දන්න. දැන් ආනාපානෙ නෑ සද්දක තියෙන කියලා දන්නවනම් ප්‍රඥාන දන්නා ලක්ෂණය වෙනසක් වෙන්නේ මේක මෙන්න මේ විදිහට අර්ථකථනය කරනවා. කොහොමද ආනාපානයේ කලබලයක් නැතුව දන්නා ගතියට වැඩිය විචිත්‍රයි සෙල්ලක්කාරයි සිද්ධි බහුලයි ආනාපානයේ වෙන වෙන දේවල් වලට යද්දින්දා වෙන විදිහකට කියනවනම් අපි වාහනයක මිනිස්සු නැති වංගු නැති කඳු බල්ලන් නැති වාහනයක් පාරක වාහනයක් ගෙනියනකට වැඩිය ඒ වාහනේ හප ගන්නද පෙරලා ගන්න නැතුව කඳු බල්ලන් සහිත වංගු සහිත මිනිස්සු සහිත වාහන සහිත පාරක ගෙනියනවනේ වඩා දක්ෂ. අනිත් වගේ ධර්ම විචේත යනකොට ඒ යෝගාවචරයේ අර සතිය අලුගසා දාලා නැගිටින ගතියකට එනවා. ඒකට හේතුව මොකද? ඒ සත්‍ය දිගට පැවැත්වීමේ සූර වෙනවා. එතකොට මේ පජානන ලක්ෂණය කියලා මේ දන්නවා මගේ හිත කිසිසේත් කිසිම න්‍යාය ධර්මයකට වැඩ කරන එකක් නෙවෙයි ඒක එක එක තැන් වලට යනවා දැන් තමයි තියෙන්නේ ඒ යන යන තැනට ස්පොට් ලයිට් එක අල්ලන එකයි දැන් ශබ්දයක දැන් වේදනාවක් දැන් හිතවිලක දැන් ආස්වාදේ දැන් ප්‍රස්වාසයේ දැන් ආස්වාසයේ මුල දැන් මැද දැන් අග දැන් ප්‍රස්වාසයේ මුල මැද අග වශයෙන් හැම දෙයකටම සම වටිනාකමක් දීලා ධර්ම මේ වටිනාකමක් හැර සංඥාවට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව සම වටිනාකමක් දීලා යන්න පටන් අර ගන්නකොට ඒ වේලිලා නැත්නම් සීත වෙලා තිබුණ බටර් ටික උණු කරලා ගත්තට පස්සේ හොඳට පාම්පෙත්තක් ගන්න පුළුවන් වගේ රත් වෙන ගතියට එන්න පටන් ගන්නවා. අර කැටි කැහිලා අපි දිගේ දාලා තිබුණොත් ඒ බටර් ගත්තට ගහන්න බැරුව වගේ ඉසලා ඉසලා සතිය නිකන් කැටි ගහිලා තියෙනවා. ධම විජයට ඉලපත් වෙන්න පටන් ගත්තා. ඊපස්සේ හොඳට ස්ප්‍රෙඩබිලිටි එක එන්න පටන් ගන්නවා. ඕනේ අරමුණකට දාන්න පුළුවන්. හැබැයි මේකෙන් කිසිසේත්ම අදහසක් ගන්න නරකයි. මේ නිසා විවිධ අරමුණු සොයා ගිහිල්ලා භාවනා සංකර කරගන්න යන්න එපා. එන අරමුණක් વિશે පැමිණි දුක් පැණි රහයි කියන අදහසින් යනවා මිස විවිධ දේවල් උත්සාහ කරන්න මේකෙන් උඩගෙඩි දීමක් නැහැ. තජානන ලක්ෂණිය අවශ්‍යයි. තජානන ලක්ෂණේ තියෙනකොට ධම්ම විචය නම් වැඩ කරන්නේ විෂයෝ භාසන ලක්ෂණා කියලා අටුවාචාන් වහන්සේලා පෙන්වන්නේ තමන්ව බලන්න ඕන කරන අරමුණ විතර ඔප්නංග ගන්න පුළුවන්. ඕභාෂණය කරලා ගන්න පුළුවන්. තමන් දිහාට නතු කර ගන්න පුළුවන්. බොහෝ අරමුණු තියෙද්දී මම මගේ අවධානය තියෙන මූල කර්මස්ථානයේ තමයි ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මතක් කරන්නේ මෙහෙමයි. භාවනා කරනකොට නිතරම ඇහෙන සබ්දයක්. ඉති ඉස්සල්ලා ඉස්සල්ලා හිතනවා කියනවා. හදේ. කවුරුනට වහුනට ගානක් නැහැ මොකද ඒක ප්‍රකෘති සද්දයක්. එහෙමනම් ඒ සද්දේ හිත තියාගෙන ඉන්න පුළුවන්. හොඳට පුරුදු වෙනකොට තියෙනවා සද්දතියෙදි අනපන කියනවා නේද? මට බැරි මේ සද්දය පසුබිමේ තියෙති ආනපනට යන්න කියලා. උන්ට ඕන තැනට හරව ගන්න පුළුවන් ශක්තිය. හරවලා බලනකොට සද්දේ ප්‍රකට වුණත් ආනපනේ අප්‍රකට වුණත් අපේ අවධානය එතන ගිය නිසා ආනාපානයේ වගකීම විස්තර අංග අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන දැක් ගන්න පුළුවන් වෙනවා සද්දේ අවතක්සේ රූපයක් නැත්නම් පැත්තක අසුභිකට දාන අන්නේ විදිහට තමයි ඕනදී හයිලයිට් කරන්න පුළුවන් ගතිය මේ ධම විචේ පුදු ප්‍රකට කෙනාට හම්බ වෙන ලාභේ නැත්නම් වැටහෙන ලක්ෂණ එතකොට පටලැවෙන්නේ ඒ කවුරු ඇවිල්ලා කොයි විදිහට අපි කුප්පණ්ඩ හැදුවත් විවිධාකාරයෙන් අරමුණු වල ප්‍රකට භාවයේ මේ ප්‍රසිද්ධ භාවය පෙන්ව අපේ ගොනුව අපේ යොමුව ඒ දිහාට යොමු කරගන්න පුළුවන් ශක්තියක් ඒ නිසා මේ ධම්ම විචය සම්බොජ්ජංගය බොහෝ විට සම කරලා පෙන්වන මේ ਵਿਚාරය කියන චෛතසික. විචාර බුද්ධියක් වැඩ කරනවා. දේවල් කොච්චර ඉදිරිපත් වුණත් දැන් මේසි මොනවා තිබුණත් තමයි හරියට විමසලා බලලා ආහාරයට ගන්න. අන්තිේ හරි, කන්තෝරුවේ හරි, වැඩකොලේ හරි කොච්චර දෝ මිත්‍රයෝ හිටියද ඒ ආසවලත් එක්ක හිටියොත් මෙහෙමයි මෙයත් එක්ක මෙහෙමයි කියලා ඒව පිළිබඳව පොඩි දැනීමක් එනවා. තම උදේ ඉඳලා හන්දනකම් කොච්චර කතා කරාද මෙන්න මේ මේ වචන හොඳයි හොඳයි ලාභයි ප්‍රයෝජනයි මෙන්න මේ මේ වචන නිසා හිතලීමක් වෙනවා ඒක ඇත්ත වුණා සත්‍ය වුණා නොකිය හිතන හොඳයි කියලා අර හැම දෙයක් පිළිබඳවම මේ ගන්න විමසුම් නුවණ ක්‍රියාත්මක වෙනවා ඉතින් අපි නැවතත් අර සමත සමාධියේදී තියෙන දැනුමට ගිහිල්ලා මේක අපේ මේ දැනුම පුළුල් කිරීමට උත්සාහයක් ගත්තොත් මේ ਵਿਚාරය තියෙනවා නම් විචිකිච්ඡාව නැති වෙනවා කියලා නැත්නම් ਵਿਚාරය නම් ධානාංගය විචිකිච්ඡාව නම් නීවරණය දුරු කරනවා කියන එක තමයි අපි එකට එක සම්බන්ධ කරලා පෙන්නකොට පෙන්නන. විචාර බුද්ධිය තියෙනවනම් විචිකිච්ඡාව නැහැ. විචාර බුද්ධිය නැත්නම් විචිකිච්ඡාව තියෙනවා. මොකද කිසිම දවසක වේදිකාවේ එකම දෙයක් සිදු වෙන්නේ නැහැ. බොහෝ දේවල් සිදු වෙනවා. මේකෙන් කොයි එකද ඉස්සරහින් කියන්න ඕනේ කොයි එකද පස්සට කියන්න. මගේ අවධානය දැන් තියෙන්නේ කොතනද? ආදි වශයෙන් ගන්න කෙනාට ඒ දේවල් වල විසද භාගයක් මුතු විචිකිච්ඡාවක් එන්නේ. ඒ නිසා මුළු සංසිද්ධියම කොච්චර විචිතුරු වුණත් සංකීර්ණ වුණත් තමන්ගේ ප්‍රමුඛතාවය නැත්නම් මේ මයි හිත දෙතන තියෙන කියලා දන්න ගතිය තියෙන කාක්කල් ඒ පුද්ගලයාට ඒ අන්දවන්ද භාවයක් කලකොල භාවයක් නැහැ විචිකිච්ඡාවකින් තොරව වෙච්ච සිද්ධිය මේකයි කියලා කියන්න පුළුවන් මේ විචිකිච්ඡාව එන්න මේ විදිහට වංචනික ධර්මයක් විතර වැඩ සමහරු මේ විචිකිච්ඡාවේ තියෙන අනතුරු දන්නේ නැති නිසා ඒක හොඳ එකක් විදිහට සාකනවා උභයපක්ක සම්පීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා. ඒ කියන්නේ මම මේ විචිකිච්ඡාවෙන් කරන්නේ දෙපාර්ශවයේම සමාකාරව අහුම්කම් දෙන කෙනෙක් වගේ මම මේ ඉන්නේ. ඒ නිසා එකට මම ප්‍රමුඛතාවය දෙන්නේ. ඒ නිසා මම දෙපැත්ත සංසන්දනය කරනවා කියන ඥානවන්ත ගතියක් පෙන්වන්න පටන් ගන්නවා විචිකිච්ඡාව. එහෙම වෙලා මේ වෙලාවේ කල යුත්ත නොකල යුත්ත දැනගන්න බැරි සම්මෝසගතියක් ඇති කරලා දීලා අර්ධ දැනුම ඥානය කියලා තේරුම් ගන්න ගතියකුත් එන්න පුළුවන්. ඒක වංචනික ධර්මයක්. ඒ නිසා විමර්ශන බුද්ධිය එනකොට ප්‍රමුඛතා සකස් වෙන්න පටන් ගන්නවා. මේ සකස් වීම නිසාම ඒ අපි දැන් ඉගෙන ගත්ත තාලෙට මේ විමර්ශන බුද්ධිය වැඩෙන්න ප්‍රධාන වශයෙන් උදව් කරන්නේ සතිය වුණාට අටුවාචාරින් වහන්සේලා කරු රාශියක් පෙන්වනවා ඒකට ආධාර උපකාර කරන. විමර්ශන බුද්ධියට පෝර දාන්න ඕනේ නම් විමර්ශන බුද්ධිය තනවා වඩා ගන්න ඕනේ නම් ලකුණු පෙළ ගැස්මක් කරනවා. ඒකදී පෙන්නනවා අය අටුවාචාරින් වහන්සේලා කෙනෙක් ස්වභාවයෙන්ම විමර්ශන බුද්ධියේ ආරම්භයේදී මේ කුසල අකුසල කියන දෙක නැත්නම් දක්ෂ අදක්ෂ කියන දෙක සායන වැටහීමක් තියෙනවා. සතිය ඇති කරනකොට අපි කියනවා දේවල් වල තේරීමක් නැතුව සම්පූර්ණ ඉඩ දෙන්නේ. සම්පූර්ණ ඉඩ දුන්නාට පස්සේ විමර්ශන බුද්ධිය ක්‍රියාත්මක වෙනකොට ඒ දක්ෂ දේවල් අදක්ෂ දේවල් අතර දැනුමක් තියෙනවා. ඒ වගේම වැරදි දේ නිවැරදි දේ සාවජ්ජානවජ්ජ කියන ධර්ම. එනි මේක වංචනිකයි මේක නම් ඍජු අත්දැකීමක් කියන එක පිළිබඳ හැඟීමක් එන්න පටන් ගන්නවා. ඒක දැනුමක් තියෙනවා නම් ඒ අර වැටහීමට ප්‍රත්‍යක්ෂයට උදව් උපකාර කරනවා. මේ හීන ප්‍රනීත දේවල් මෙන්න මේ මේ දේවල් සමාජයේ විසින් නීච තත්ත්වයේ කලකනවා. මේ දේවල් සමාජයේ වටිනාකම සලකනවා කියලා ඒ දැනුම අහක දාන්න ඕනේ නෑ. සත්‍ය අවස්ථාවේදී අපි ඒක ඉස්මතු කරන්න නැතුව හිතියට විමර්ශන බුද්ධිය ආවට පස්සේ නැවතත් ඒ තමන්ගේ සුතමේ ඥාණයට ලෝකයේ තියෙන සදාචාර ලකුණු වලට ආයෙත් ක්‍රියාත්මක වෙන්න ඉඩක් ඒ වගේම ලෝකයේ තියෙන ලැජ්ජ බය දෙක සහ ලැජ්ජ බය නැති ධර්ම අන්න සුක්ඛ ධර්ම කියලා කියනවා කළු සුදු ධර්ම වාසේ ලෝකපාලක ධර්ම වශයෙන් සුදු ධර්ම වශයෙන් මේ දේව ධර්ම වශයෙන් පෙන්වන්නේ බයලජ්ජය. බයලජ්ජ නැතුවත් වැඩ කරන දේවල් ගොඩාක් ලෝකෙදී. එහෙම කෙරුවොත් සමාජයේ තියෙන පද්ධතිය, සිවිල් පද්ධතිය කැඩිලා අපිට බාධා කරනවා. ඒ නිසා මේක බයලජ්ජාවට මේ පින පරිසරේ මේ රබ්බියත්තේ මේ සංස්කෘතියේ මේවා බයලජ්ජා දේවල්. මේවා අනිත් පැත්ත කියලා ඒක පිළිබඳව වටිනාකමක් ඒවට විශ්මතු වෙන්න හොඳට ඉඩ දෙනවා ධම්මවිචේ සම්පෝධය. මෙන්න මේක මේ විදිහට දේවල් වලින් අපි කියන විදිහට බාධා කංකටළු බොරුවලවල් සහිත පාරවල් මගාරවල ඍජු බාධා රහිත මාර්ගය අරගෙන යන්න උගාක් උදව් කරනවා කියනවා මේ වගේ හොඳ නරක හරි වැරදි නිවැරදි බයලජ්ජා සහිත බයලජ්ජා රහිත වගේ ධර්ම වගේ එන ප්‍රශ්න ਵਿਚාරයම තමයි මේ ධර්ම විචේ සම්බොච්චංගේ වැඩෙන්නේ උංගවා පුදක. නිසා ධර්ම සාකච්ඡා පුදුමාකාර විදිහට උදව් වෙනවා. ඇත්තටම බැලුවොත් අපේ සූත්‍ර පිටකේ ගොඩාක් සූත්‍රවල තියෙන්නේ ඒ ඒ වෙලාවට රහතන් වහන්සේ නමක් එක්ක තව කෙනෙක් සාකච්ඡා කරනකොට ඉස්මතු වෙච්ච ධර්ම කාරණා. දැන් සර්වඥාන්සේ ළඟට ගිහල්ලා ප්‍රශ්නයක් අහුවට පස්සේ සර්වඥාන්සේ ඒකට දෙන උත්තරය ඊට පස්සේ ආයෙ ප්‍රශ්න අහනවා මේ විදිහට සාකච්ඡා තමයි තියෙන්නේ. ඒ නිසා මේ සාකච්ඡාවෙන් තමයි ධර්ම විචය ජීවුනේ ඔප්ලෙන්. ඒ නිසා තනිව භාවනා කරන කෙනෙකුට වැඩිය පිරිසක ඉඳලා ඒ පිරිසත් එක්ක ධර්ම සාකච්ඡා නිකයි කරන අතර කටකතාන්තර එහෙම නැතුව මේ අල්ලාප සල්ලාප නෙවෙයි ධර්ම සාකච්ඡා කරනවා නම් ඒක හැම වෙලාවෙදීම අර හුඟා තමන් කල්පනා කරලා ගන්න දේවල් රිච් පාර්ට් කරන්න ගන්න. එහෙම නැත්නම් තමන් හොයවා යන්න ගත්තොත් ඒක හරි අමාරුයි. නමුත් ඉතින් වැඩි හිතේකෝ හෝ නැත්නම් මන භාවනා කරපු කෙනෙක්ගේ හෝ නැත්නම් කර්මාවෙන් කියන කෙනෙක්ගේ වචනය ඇහෙනකොට ඒක පාරටම අපිට ඒකල යුතුය කළ යුතු වැටේ. ඒ නිසා මේ පරිපූර්ණකතා නැත්නම් කල්යාණ මිත්‍යන් ඇසුරු කිරීම මේ ධම්ම විචේත ඍජු පාර ආරම්භන ගතියක් තියෙනවා. ඒ වගේම අමතර සම්බන්ධයක් වෙනවා මේ වෙලාවේදී ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ නිසින්ින්ද යන්න නම් තමන්ගේ ආධ්‍යාත්මික සහ බාහිර පරිසරය පිරිසිදු වෙලා තියෙනවා. තමන්ගේ කය උඩට ලෙඩ වෙලා හෝ නිින්ද නැතුව හෝ පිරිසිදු ගතියක තිබුණොත් මේ හිත ඒකෙන් අවුල් කරනවා. ඒ වගේම පරිසරයේ නොහිමිච්ච ප්‍රශ්න නිසා හෝ එහෙම නැත්නම් කියනවා වාතය දූෂණය වෙලා හෝ වෙන මොනවා හරි දිනනවා හිත නිසින්ින්දේ ඒ ධර්ම විචේ දිහාට යන්නේ. එනිසා වත්තු විසද ක්‍රියා කියලා විතරම බණ භාවනා කරන කෙනා තමගේ මානසික පරිසරය සහ කායික පරිසරය. එතන මානසික සෞඛ්‍ය සහ කායික සෞඛ්‍ය ගරු කරන්නේ. ඒව ගරු නොකර ඕන තැනක මේක වෙන්න ඕනේ මට සතිය තියෙනවා කියලා එහෙම අපිට කරන්න බෑ. අපි ගැන වග වෙන්න වෙනවා. අපිට ඒ ගැන අනුග්‍රහ දක්වන්න වෙනවා. ඒ නිසායි අපි මේ වගේ තැන් අරගෙන ඒ සාමාන්‍ය සමාජික ආර්ථික දේශපාලන ප්‍රශ්න පුළුවන්තරම් අයින් කරගෙන ඒ යෝගාවචරයාට ආහාර ටික සපයලා වතුර ටික සපයලා අවශ්‍ය දේවල් සපයලා ඒ නිසින්ින්ද වැඩෙන්න දෙන්න. ඒ වගේම යෝගාවචරගේ පැත්තෙමුත් වග බලා ගන්න වෙනවා යම් ආකාරයකට තමන්ගේ නැති සතියක් වැඩෙනවා නම් ඒ සතිය තියෙද්දී ධම්මවිචේ වගේ අරමුණේ හොඳට අලගිය මුලගේ විස්තර අංග ප්‍රත්‍යංග ව්‍යංජන ව්‍යංජ වැටෙනවා නම් ඒක විශාල පරිණාමයක් පරිවර්තනයක් සහ හැබැයි වෙනසක් පටන් ගන්න තැනක් කියලා ඒ පුද්ගලයා කාලසටහන වෙනස් කරන්න නැතුව රකින්න ගන්න ආහාර ක්‍රමේ හේමම කරන්න කියන නිින්ද වෙනස් කරන්න එපා. හිත පුමම පැයක් භාවනා කරන එක නම් පැය දෙක තුන භාවනා කරන්න යන්නත් එපා. කරනවා නම් වෙනසක් ක්‍රමිකව ටික ටික ටික ටික අර යන ගැම්ම හැල්ම කඩා ගන්න තියෙන කටයුතු කරනවා. ඉතින් ඒක නිසායි ওই මහසි ක්‍රමේදී තවත් 10 භාවනා ක්‍රම පටන් අරගත්තේ. තවත් 3ක් 4ක්ම යනවා ඇත්තටම යෝගාවචරයේකට ඒ යෝගී පරිසරයක මානසිකත්වයේ සහ ඒක ආසසන පුරුදු. ඒ ආරණ්‍යයට එහෙම ගියා නම් දවස් 3 4ක්ම යනකම් ඒ අර ගමේ හිටපු ගතිය නෑ වෙනස් වෙනවා. ඉතින් කෝල ගති පහල කරනවා. කෝඩු ගතියනවා. ඉතින් ඒකට නුහුරු. ඒක යම් ප්‍රමා ඉතින් ඒකට ඒ වෙලාවේදී නුහුරු ගතිය මතින් පිරිසත් එක්ක කතා කරන්න පටන් ගන්නකොට ලාභසල්ලාප වලට ගියොත් අර බලාපොරොත්තු විවේකේ නෑ. ඒ විවේකේ ගන්න ගියොත් හිත පාළු ගතියක් ගන්නවා. මේකට ලෑස්ති වෙලා ඉන්න දවස් තුන හතරක් කරනවා. ඊට පස්සේ මේක හිමීට හිමීට තමයි මුල් බයි. ඉතින් මුල් බයිනකොට හලහප්පන්න නැතුව හිමීට ඒක ඉස්සරහට ගෙනියනවායි කියලා කියන්නේ ධම්ම විචේ ලොකු කවුරුවක් තියෙන. එහෙම නැත්තම් උපමාවට කියන්නේ වෙන්නේ අන්දරේ පොල් හිටියෝ වගේ තමයි. අන්දරේ රම්ම දුන්නම දුන්නාලු පොල් ගහක් හිටියෝ. ඒක හොඳට වලක් කපලා හිටවල හැන්දෑව ගෙදර එනකොට පොල් ගහ කෙරගෙන අරගෙන ආවලු ගෙදර. ඒගොල්ලෝ රැයට කවුරු හොරකම් කරයි. ජම්මගේ වල ඒක මුල්ලා තින්නේ නෑ. නෑ නෑ හිට පාන්දරම ගිහලා හිටවල. පාන්දරම ගිහලා එදත් එනකොට හැන්දෑවේ ගහ ගෙදෙට්ට ගෙනාවා. ඉතින් ඔන්න වගේ තමයි අපේ භාවනාව. යාන්ත මුල් අල්ලගෙන එනකොට අරසාවට කියලා ඒක gedra කියන. ඉතින් gedra කියන ඉලෙවල gedra දී කරන්න හද. අනේ අර තුන්සියෙ වුණාට පස්සේ භාවනා නොකිරු කාලට වැඩි චිත්ත මේ පීඩාවක් එනවා. මේ දැක දැක දැන දැන මට මේ කරගන්න බැරි වුණා. ඉතින් අන්නේකදී වස්තු විසද ක්‍රියා වශයෙන් පරිසර සකස් කිරීම ඒකට මම මෙන්න මෙහෙම කියන්නේ. ඉතින් මේ රටවල් වලට ආවම හොඳට කාටත් තේරෙනවා පාරිභෝගිකත්වයේ නැත්නම් කන්සියුමරයිසේෂන් කොච්චරක් මිනිස්සුන්පත් විනාශ කරනවා. මොනවාරි පොඩ්ඩක් ගත්තා ඉතින් කාලෙ විශ්කර. ඒ වගේම තමයි ඒවට පැකින් වලට කොච්චර දේවල් ත්‍රෝවේ ටයිප් එකේ තියෙන කොච්චර විසිකරනවා. අපි අම්මලා මුත්තලා කාලේ නම් එහෙම නෑ ගත් එක නැවත නැවත පාවිච්චි කරන එක. ඒ නිසා මේ පැති වලට කියනවා පරිසර දූෂණය සිද්ධ වෙනවායි කියලා මේ පාරිභෝගික අතිපාරිභෝගික තත්ත්වය. හැබැයි ඉතින් හොඳක් වෙලා තියෙන්නේ මේගොල්ලෝ අයින් කරන්නේ විසි කරන්නේ වස්තු භෞතික දේවල්. දැන් අපි ලංකාව වගේ තැන්වල අපි මේ භාවනාවට අවශ්‍ය කරන ආධ්‍යාත්මික වස්තු තමයි විසි කරන්නේ. ඒ නිසා භාවනා කිරීමේදී යන්තම් හරි භාවන හැදීගෙන එනකොට ඒක කඩාගෙන තව තැනකට ගිහිලා ආයසරයක් උලේ ඉඳලා හදන්න ගියාම ආයක ආයසරයක් කරනවා. ආයසයක් කරන්නේ හෝරෝ තමලේ දානකොට නාස්ති වෙන ආධ්‍යාත්මික වස්තු කිලෝරක් නෑ ආශා කරන්නේ. පාරිභෝගික මේ නෑ පාරිභෝගිකත්ව නිසා විනාශ කරන භෞතික වස්තු කිලෝරක් නෑ බටේරු. ඒ නිසා අපි හරි කන්සර්වටිව් වෙන්න ඕනේ. ඒකට යම්ම විදියකට සතිය පිහිටගෙන ඉනවනම් විමර්ශන බුද්ධිය එනවනම් ඒ පරිසරය කඩා බිඳ ගන්න නැතුව ඉන්න එකට කිසිම කෙනෙක් ලෝකේ වග වෙන්නේ නැහැ Taman. ලෝකේ ඕන තරම් නිදහසට කරන දෙන්න පුළුවන් ඕකම කරලා බෑ මේක කරන්න මේක කරන්න නමුත් වටිනාකම දන්න කෙනා ඕන දෙයක් අප කරලා ඒ වෙනදී නිසින්ින්ද හැල්ම වැඩෙන්න අන්නේ විදිහට අපි අනුග්‍රහ නොකළොත් මේ ධම්මවිජය සම්බොධ්‍යංගේ අර ලාවට ඇදෙන මුල් වගේ බොහොම ඉක්මනට තුවාල ඒ නිසා ඒ යෝගාචර හොඳට ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය කියන විදිහට සද්ධාව සහ ප්‍රඥාව අතර සමබර භාවයක් ඉන්නවා සමාධිය සහ වීරිය කියන සෛසික ධර්ම අතර සමබර භාවය කියන එක පාරට මුළු රැති සීනකන භාවනා කරන්න ඕනේ. පැය තුන හතර ඉඳගෙන ඉන්න ඕනේ. ආදි වශයෙන් වෙනස්කම් කරන්න නැතුව එමීට එමීට කරනකොට තමයි මේ ධම්ම විචේ සම්පෝඥංගයේ මේ ගෝවිය බැලපත ගොයමක් වැඩෙන වෙලාවේදී ඒකට අවශ්‍ය පොහොර වතුර ආලෝකය ලැබෙන සකස් කරන මිසක් වැඩේ වඩන්න බෑ ගොවියට. වැඩෙන්න අවශ්‍ය කරන සාධක සපයන. ඒ තමයි යෝගාවචරය ඒ වෙලාවට අනුග්‍රහ කරන්න ඕනේ භාවනාවට. පුළුවන් තරම් මේ වැඩෙන එක නිසින්ද වැඩේ. එතකොට අර ඇතුළට යමින් යමින් අරමුණේ තියෙනා වූ අපි ගත්තොත් ආනාපානිය වගේ රූප කර්මස්ථානයක් ගත්තන ඒකේ තියෙන ධාතු මනසිකාරය පේන්න පටන් ගන්නවා. ඒ ධාතු මනසිකාරය දකිනකොට ඒක ධර්මයක් වාටපත් වෙන ඉස්සලා මේක මගේ ආස්වාසයෙන් මගේ ප්‍රස්වාසයේ ඊග කෙටි වශයෙන් විවිධාකාරයෙන් මේක අපි අගයන් ආඩම්බරයන්ට ලක් කරනවා. නම් ධාතුමනසකාරට කියන්නේ මේක හුදු ධාතු බවටපත් වෙනකොට ඒකට කියනවා ධර්ම ඕජාව ධර්මය අපිට පෝෂණයක් වශයෙන් ඕජාවක් වශයෙන් හරියට ආහාරයේ තියෙන ඕජාව අපේ රුධිරයට ගියාට පස්සේ කායික ශක්තිය ඒ වගේම රෝග නිවාරණ ශක්තිය ඇති කරනවා වගේ ධර්මෝජාවක් බවටපත් වෙන්න නම් ඒ සම්මුතිය බිඳගෙන ඒවා කැපිලා කෙටිලා ධර්ම කොටස් බවට නැත්නම් ධාතු මනස්කාර බවටපත් වෙන්න ඕනේ. ඒකේ පටන් ගන්නකොට වෙන්නේ. පටන් ගන්නකොට වෙන්නේ සම්මුතිය තමයි. ඒ සම්මුතියම කුඩු කුඩු කුඩු කුඩු කරලා නැත්නම් සුණු සුණු වශයෙන් කඩ කඩ ඉතාම කුඩත් කොටක් කොටස් වලට යනකොට තමයි ඒව අතර තියෙන සමතාවයේ වේ. මම නැවතත් ඒකම කියනවා. සමූහයක් වශයෙන්, ඝණයක් වශයෙන්, එහෙම නැත්නම් ස්කන්ධයක් වශයෙන් ගන්නකොට ඒව අතර වෙනස්කම් තියෙනවා. ඉත්‍රි බව, පුරුෂ බව, සුභ, අසුභ, කන්න, සුඛ, මහානාපරව. ඒකේ අන්තිම කුඩා කොටසට යනකොට දෙක අතර වෙනස්කම් නැති මට්ටමට යනකම් සමාන භාව වේ. නිසා ඝන සංඥාවට අහු වෙන්න වෙන්නේ ඒව අතර විනාශකම්. ඒව ඒව තම තමන්ගේ අයිතිවාසිකම්, තම තමන්ගේ අනන්‍යතාවයෙන් ඔප්පු කිරීම සඳහා වෙනම සටන් කිරීමක් කරනවා. එක එකන එක එකන තනි කරලා බලනකොට කොහොම සමානකම් අපි සිංහල බෞද්ධයෝ කියලා විශාල ඝණයක් ජන සමූහයක් එකතු කරොත් ඒකට ඔක්කොම විශේෂ දෙමළ මනුස්සයර විරුද්ධයි. ඉන්දියන් ජාතිකාර විරුද්ධයි, සුද්දට විරුද්ධයි. මොකද අපි සිංහල බෞද්ධ සෙනඟ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අර පැට්‍රියොටික් පැලසි එක එහෙම නැත්නම් ඒ ಜಾතිවාදයේ තද්ද බල වෙන්න පටන් ගන්නවා. නමුත් අපි එක එක මිනිස්සේ කරන බැලුවොත් ඒ මිනිස්සුගේ මිනිස්සු. ඒක බුදු මිනිස්සුගෙත් එකයි, කල් මිනිස්සුගෙත් එකයි, ගෑණිගෙත් එකයි, පිරිමිගෙත් එකයි මිනිස්සුකම තියෙනවා. මිනිස්සුකම ඉක්මවලා ගිහිල්ලා අර සිංහල බෞද්ධ නිසා තව මිනිස්සෙක් මරණ තරමට ඒක කෙලසෙනවා. ඝන සංඥාව. ඒ ඝන සංඥාව තමයි සම්මුති ලෝකයේ එකම නීතිය. ඒ ධාතු විචිති කරන්නේ වෙන් වෙන් කරලා තනිකර කරනවා. තනිකර කරුවොත් පස්සේ ඒක තියෙන ඒ විෂම ගතිය, නාස්තික ගතිය නැති වෙනවා. දැන් ඔය සබන් ඒක කීනික හොයාගත්තට පස්සේ ඒගොල්ල දැක්කේ මේ කාබනික අපද්‍රව්‍ය ඝණයක් එකතු වුණාට පස්සේ ගුලියක් එකතු වුණාට පස්සේ තෙල් අපි තෙල් කුණු කියලා කියන්නේ එකතු වුණාට පස්සේ ගාන ගාන කරන අත ගාන අත ගාන කරන ගෑවෙනවා මත ගෑවෙනවා මිසක සුද්ධියක් ලබන්න බෑ. සබන් කියන එකෙන් කරන්නේ මොකද්ද? අර පුංචි පුංචි අංශු අතර ගිහිලා අංශුවක් අංශුව වෙන් කරලා. එක් කාබනික අංශුවක් අනික අංශු වෙන් වුණාට පස්සේ ඒ දෙන්නට තෙල්කුණක් වඩපත් වෙන්න බැරි වෙනවා. ඉතින් සබන් ගිහිලා කරන්නේ අරවා එක එක එක එක අතරමද පුංචි පරිච්ඡේදයක් ඇති කරලා දෙන. ඒකෝට සබන් තිබුණත් තෙල්කුණ තිබුණත් ඒ තෙල්කුණ ගතිය ගිහිලා හොඳට අත අතර දැනෙන්නේ නැහැ. තෙල්කුණ නැති ගතිය නිකන් සූද කරන සබන් වලට පුළුවන් වෙන්නේ මොකද්ද? කුණු අංශු දෙකක් අතර බැඳපු ගිහිල්ලා වෙන් කළා. ධර්ම විචයත් කරන්නේ ඒකයි. අර ඝන සංඥාව කියෙද්දිම ඌ හැම තැනම අතරට ගිහිල්ලා විහිදී පැතිරී පටන් ගන්නකට පස්සේ අංශු වෙන් වුණාට පස්සේ සම්මුතිය කැඩුනට පස්සේ සම්පූර්ණ වෙනස් දෙයක් පාඩු. උෂ්ණ තියෙන්නේ හුදු කම්පන චංචල ගති විතරයි. උණුසුම් සිසිල් ගති විතරයි. බර හැලු ගති විතරයි. ඒක සද්දෙත් උච්චාරණය. ගඳෙත් ඔච්චරයි. රසෙත් ඔච්චරයි. හැම තැනකම තියෙන්නේ මේ ධාතු හතර මිසක් ආ. දෙන්න පුළුවන් නම් වනම් තියෙන ගුණ ඝන සංඥාට આવොත් තමයි මගේ කියා ගන්න පුළුවන් ඉන්නේ හොඳ වෙන්නේ ආස්වාසෙන් ප්‍රසවාසයෙන් වෙන් වෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ සද්දකින් වේදනාවකින් වෙන් වෙන්නේ ඒ ඝණයට ආවට පස්සේ කඩ කඩ කඩ කඩ යනකොට මේ අතර ඔක්කොම තියෙන සමාන ලක්ෂණ පේනවා ඒක කියන්නේ සම්මුති ලෝකයේ වශයෙන් බලනකොට ස්වභාව ලක්ෂණ වශයෙන් අපි වල නම් වනම් දීලා එකින් එක වෙන් කරලා ඒවට ඒවට අනන්‍යතාව දෙනවා. නමුත් ඒක බිඳගෙන ඇතුළට යනකොට මේව අතර තියෙන සම්පූර්ණ වෙනස් වෙමින් පවතින ගතිය යෝගාවචර දැක්කන්න තුන අපි අනන්‍යතාවය දීලා එයා ඒකට කොටු කරන්න හැදුවට සම්මුති වශයෙන් කවදාකවත් ඒක එහෙමම හිතින්නේ වෙනස් දෙයක් බවට පත් වෙනවා. ආන්නේ වෙනස් වෙන බවට වෙනස් දෙයක් බවට පත් වෙන ගතිය සෑම වස්තුවකම ඒක වස්තුන් අතර තියෙන සම ලකුණක්. ඝණයට ආපුවාට පස්සේ වෙනස්කම් වෙනවා. අර්ථයෙන් මේක වෙනස් වන්නේ සටහනින් ආකාරයෙන් වෙනස්කම් වෙනවා. මේ වෙනස්කම් හොඳට බලාගෙන ඇතුළට විනිවිදෝ ඒව අතර තියෙන හැම වෙනස්කම අපි මේ දේ මෙහෙමයි කියලා එකට වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඩෙන්ටි කාඩ් එකක් නම්බරයක් දීලා කිව්වට වෙනස් වෙන සුළු ගතියට ගියාම වෙන වෙනස් වෙන සුළු බව සෑම දෙයකටම පොදු. මෙන්න මේ වෙනස් වෙන සුළු බව මහ කරදරයක්. මහ දුකක්. ඒ නිසා වෙනස් වෙනවා නම් න්‍යායානුකූලව තවත් සම ලකුණක් වෙන එක දුකක්. මෙන්න මේ විදිහට වෙනස් වෙනවා නම් ඒක දුක නම් මේක මගේ කියාගන්න. මේක මගේ වශයේ පවතිනවා කියලා කියාගන්න. මේක මමයි කියාගන්න. මොන පදනමක් කරන්නේ. ඒක තුන්වෙනි සමලක්ෂණ. ඒ නිසා හොඳට ගැඹුරට කියලා බලනකොට බලන බලන ඕන වස්තු දෙයක් අතර පිටින් මතු පිට වෙනස්කම් තුනට ඇතුළට කියලා බලනකොට සමලක්ෂණ තුනක් හම් වෙනවා. ඒක වෙනස් වෙන විදිහ. දුක් දෙන සීවල් තමයි වශී පාත්තක් බෑ. මෙන්න මේ විදිහට ආනාපාණයෙන් පටන් අරගත්තට ටික වේලාවක් ආනාපානය කරගෙන යනකොට මෙන්න මේ ගතියට හිත විභජ්‍ය වාදයේ බෙදා බලන ගතිය. ඒව හැම දෙයකම යට තියෙන්නේ සමාන ලක්ෂණ. පිට මතු පිට තමයි මේ වෙනස්කම් තියෙන කියලා බලාන යනකොට ඒ වෙලාවට ඒ යෝගාවචරයට උදරේ පිම්බීම හැකිලීමත් මතු වෙන්නේ ඉඳී. එතකොට උදරේ පිම්බීම සාපේක්ෂව හැකිලීම සිබාධාවකින්තරව බලලා ආනාපානිය වගේම පිම්බීම හැකිලීමනොත් ධර්මෝජාමතු කරගන්න පුළුවන්. සමහරවිට මේ දෙකම සිද්ධ වෙද්දී හෘද වස්තුවේ ගැස්ම පේන. එහෙම නැත්නම් ඇඟිලි තුඩු වල නාසයේ දෙපැත්තේ කන්සිලි වල සැලෙන ගති මතුවෙන පටන් ගන්නවා. නැත්නම් තන්තන් වල මාස් පිළිවෙලක් නැති කුණුසෝ සිසිලි ගති ඇඟ දිහා කූඹි දුවන්න වගේ වතුර වැක්කිරෙනවා වගේ මේ මුළු ඇඟම ඔක්කොම නිකන් එක ගුලියකට ගුලි වෙලා ඉන්නවා වගේ නානා ප්‍රකාර විදිහට ආස්වාසයේ දැකපු අර උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති පුරාවට අභ්‍යන්තර බාහිර කියන සීමාව ඉක්මවලා එහෙම නැත්නම් අපිට බෙදා ගන්න බැරි විදිහට හාමු වෙන්න පටන් ගන්නවා. බවුන්ඩරිස් එහෙම නැත්නම් මරියාදාව සීමාවල් මොකක්වත් නැතුව ඒ හැපෙන තැන විතරක් නෙවෙයි ඇඟම තියෙනවා. ඒකට මුළු ඇඟම නෙවෙයි පරිසරයේ තියෙනවා විදිහට වෙනස් වෙන්න පටන් අර ගන්නකොට හොඳට තේරුම් ගන්න ඕනේ දැන් මේ විනිවිදන ගතිය ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට දෙයක් දිහාවට ඇතුළට ගිහලා සජීවී වේගේ ධර්මෝජාව බලාගෙන ඉවහතර තියෙන සමතා නැත්නම් මේ තියෙන මූලික ත්‍රිලක්ෂණය මතුවෙන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරගේ හිත අර කලින් ගත්ත උපමා වගේ නිකන් අයිස් පෙට් එකේ තිබුණ බටර් ටිකක් උණු වෙලා රත් වෙලා ඒක ස්ප්‍රෙඩබිලිටි වැඩි වෙන වගේ පුදුම ආශාවක් එන්න පටන් අර ගන්නවා භාවනාව සම්බන්ධ. වින විදියට කියනවනම් මොන දෙයකට හිත තිබ්බත් එන විදිහට පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය මොහොතේ වෙලා තියෙන පිහියක් කොට වෙලා තියෙන පිහිගුණ විලී කොට එකට කපනකොට අත ගැසෙනවා මිසක් කපාන බහින්නේ. නමුත් ඒක හොඳට ගලේ ගාලා ගත්තට පස්සේ ගහන ගහන කැක්කෝ කපාන බහින්න ගියාම අර කැපීම දී කොටයක් කපන ගතිය විනෝදාංශ බවට පත් වෙනවා. අන්නේ විතර ධම්ම විචේ සම්බොධ්ජංගේට හිත නතු වෙලා ඒකට හේතුව තියෙනවා හොඳට සතිය සීනක තමයි. එතකොට හිතේ කර්මන්නේ ගතිය වැඩි වෙනවා. මෙන්න මේ කර්මන්නේ ගතිය ස්ප්‍රෙඩබිලිටි වගේ තීක්ෂණ ගතිය වැඩි වීමට තමයි විරිය සම්බොධ්‍යය කියන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ධර්මෝජාව ධර්ම රසය වැඩි වෙන්න පටන් ගන්නකොට වැඩි වෙලා ඉන්න පුළුවන් ගතියක්. අනිකුත් බාධා තියෙද්දීම මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන් ගතියක්. ඒ පරියංකේදී ගත්ත සතිය සක්මනට ගෙනියන්න පුළුවන් ගතියක්. සක්මනේ තියෙන ගතිය එදිනදා වැඩවලට යන්න පුළුවන් ගතියක් ඉස්සර වෙනවා තන්නේ කර වෙනස් වෙනස් දේවල් වශයෙන් පෙන්වන අතර සම්බන්ධතාවයක් තියෙන බව තේරෙනකොට ඒ යෝගාවචරය ඇතුළ ශක්තිය තිබුණ තමන්ගේ ශක්තිය එnde එnde එnde එnde වැඩට ගන්න පුළුවන් මට්ටමක වගේ මොබිලයිස් වෙනවා කියනවා වගේ ක්‍රියාන්විතයක් වඩපත් වෙන්න පටන් ගන්නවා. යුද්ධයේ ඉස්සෙල්ලා හිටපු සේවායු බැරක් වලට සීමා වෙලා හිටියේ. යුද්ධයක් ප්‍රකාශ කරපු ගමන් මේගොල්ලන්ට ආයුධ අතර දීලා වෙඩි තැබීමේ බලය දීලා ශාන්තිමට මුදා හරිනවා. අනේ එදාට තමයි ඒ යුද හමුදාවක හැඩේ පේන. අන්න ඒ වගේ මේ සතියෙන් ධම්මවිචේ සම්පෝඥයට ගියාට පස්සේ තමයි කෙනෙකුගේ යෝගාවචරයේ වශයෙන් ආතාප වීර්ය, කෙලස්තවන වීර්ය මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා සති සම්පෝඥයේ ධම්මවිචේ සම්පෝඥයේ දිගට යන්න යන්න යන්න රසයක් එන්න බලන්න. රසය කියන්නේ මිහිරියාවක්ම නෙමෙයි දුක වෙන්න ඇති වැටෙන්නේ නමුත් ඒක අල්ල හිතන ගැතියක්. ඒකට yaadෙන ගැතියක් එන්න පටන් ගන්නවා. එනි මේ yaadෙන ගැතිය එනකොට ඒ ਸਰුවත්නාංශයක මතක් කරන්නේ තස්සතන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ අවිචයතෝ පරිවිමංසං අපච්චිතෝ ආරද්ධෝ හෝති විරියං අසල්ලේන. දැන් මම වැඩක් පටන් ගන්න තින්නේ අතරමඟ බහාතරුව ආය සීතල වෙනවා. සීල වැඩියට අරඹන ගතිය. නැත්නම් වැඩියට හැප්පෙන ගතිය, නොසැලෙන ගතිය, වීරත්වයක් එන්න පටන් ගන්නවා. ආනේ විදිහට ආවට පස්සේ කුද්දලා දැනගත්තොත් මේ ධර්ම න්‍යායක් අනුව කවදාකවත් නැති විදිහට මට මේ මේ දේවල් දකින්න පටන් අරගත්තා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා දැනෙනකොට ඒක විරිය සම්බොද්ධංගයටයි මේ දොර ඇරෙන්නේ කියලා තස්මින් සමයේ බිකු භාව ඉරිය සම්පෝඥං කස්මින් සමීපෙක්කු භාවේති මේකම නැවත නැවත උරගා බලන්නේ. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ඉඳගත් පරියන්කය සමහර වෙලාවට මොන බාධාවක් ආවත් ඇස් දෙක අරින්න හිතෙන්නේ අතපය හොල්ලන්න හිතෙන්නේ හේමම යන්න හිතෙන්නේ. සමහර විටක දාන වේලක් අරදුනා වෙන වැඩක් කියන එකක් අමතක කරා ඉති යන්න පටන් ඒ වෙලාවට ඉතින් සාමාන්‍ය ගුරුවරු දැනගත්තට පස්සේ කියනවා දැන් ටික. පැය ඉක්මවලා ටික වෙලාවක් වාඩි වෙන්න. ඉතින් සක්මන් කරලා ටිකක් වාඩි වෙන්න පුළුවන් තාලයට වැඩි වෙනා ඉන්න පුළුවන් තාලට කරගෙන යන්න ඕනේ. හැබැයි හැම පරියන්කේදීම ඔක්කොටම වෙන්නේ වෙන වෙලාවට ඒක ඉදිරියට ගෙනියන ශක්තිය තියාගන්න. ඉතින් ඒකට ඒ වගේ අපි හිතන්නේ ඒ ධම්ම විචේ කියන ධර්ම ඕජාව මතු කර ගැනීමට පිළිය හොඳට උපමට්ටම් වෙලා රට ටික රත් කරගෙන වගේ ආපු වෙලාවක ඉන්නේ රිට්‍රීට් එක නම් ඒ පුද්ගලයාට හොඳ පහසුකම් තියෙනවා ඒක දිගට මේ අවශ්‍ය විදිහට අනුග්‍රහ කරලා දිගට ගෙනියන්න. ඉතින් අර ගෙවල් දොරවල් ඉන්නේ නැත්නම් ගොඩාක් ඒක අර ගැම්ම කඩලා යනවා. ඉතින් ඒ දෙකේ ආධිනවාංශ සලකන්නේ මෙහිමයි. දැන් අර රිට්‍රීට් එක දිගට ඉඳගෙන ඉන්න එකනා සතිය දිගට ගෙන යන නිසා ධම්ම විචේ පොඩ්ඩක් මතු කර ගන්නවා. එතකොට මෙයා දැනගෙන මට පස්සේ ඕජාව වැටෙන්න පටන් ගත්තයි කියලා. දුරට වීර්යවන්ත කරගෙන යනකොට මේ විපස්සනා ඥාන වර්ධනය බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. කීටි බණකින් පොඩි උපකාරකින් ආර යන්න පුළුවන්. නමුත් gedara දොරවල් එකේ නිතරම සතිය පටන් ගන්න එක කරේ. සම්මුතිය ළඟට යනකොට ආයක වීර්ය පටන් ගන්න බව දන්නවා. ඉතින් ඒකට නැගිටින්න සිද්ධ වෙන කොහොම යනකොට ඒ පුද්ගලයා නැවත නැවතත් ඒ චාරිත්‍රි භාවනා පවත්වා ගන්න නිතරම බණ අහන්න කියනවා. නිතර ධර්ම සාකච්ඡා කරන්න වෙනවා. නිතර නිතර කල්යාණ මිත්‍රව ඇසුරු කෙරුවොත් විතරයි ගැම්ම පවත්වන්න පුළුවන්. ඒ කිනාපු ගැම්ම වටන්න නැතුව යන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් අර පරියන්කේ මේ රිට්‍රීට් එක මෙතන දිගට භාවනා කරලා තෝවන් වෙච්ච කෙනෙකුයි. අර විදිහට වැටි වැටි බණහමින් ධර්ම සාකච්ඡා කරමින් බොහෝ කල්යාණ මිත්‍රයන් අසු කරමින් සෝවාන් වෙන කෙනෙකුට ගත්තාම දෙන්නගේ සෝවාන් ඥානෙ නම් සමානයි. අන්තර ගෙදරලා භාවනා කරපු කෙනෙකුට වැඩි කට්ටියකට උදව් කිරීමේ දක්ෂකම. එයා දන්නවා මේ වැටේදී මේ මේ තැන් වල වැටේ. මම මෙහෙම වැටෙනකොට මම මේක කියනකොට මට සතුටුසය ආවා. මට ධෛර්යය ආවා කියලා ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නයක් අහලා එයාට අනුකම්පාවෙන් උදව් කිරීමේ ශක්තිය අර විචිත්‍ර ශක්තියකදී අභියෝග බහුල පුද්ගලයාට සිද්ධ වෙන නිසා කියනවා ඒ හොඳට කර්ණසපේලා බණ භාවනා කරනකොට ලැබෙන තමන්ගේ ශාසනය සීල සමාධි ප්‍රඥාව හා බාහිර ශාසන අනුන්ට සීල සමාධි ප්‍රඥා පිළිබඳ උපකාර කිරීම අතින් බලනකොට ඒක නාගේ අධ්‍යන්තර ශාසනය බොහොම දිස්නේ තියෙනවා. නමුත් බාහිර ශාසනෙදී යාට තේරෙන්නේ නැහැ වෙන කාටවත් කියලා. මොකද Taman හැදිලා තියෙන්නේ ප්‍රශස්ත තත්ත්වයක. නමුත් අර වැටි වැටි යන කෙනා. ඒවල් වල දෙන්නේ අරිට වැඩි වෙලා අරගෙන නැවත නැවතත් බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් කල්යාණ මිත්‍ර සයනි කරන බාහිර ශාසනයේදී ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ හිත ගෙදර යන්න ගන්න යන්න එපා. ඒක නෙමෙයි මම කියන්නේ මේ හැම එකේදීම අදම වෙනස් එක එක රස ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ පන්සලකට විශේෂයෙන්ම මේ මේ එක එක අංග විකල ගතිය ඇති පුද්ගලයන් පැවිදි වෙන්න බැරි අයට අනලාරික පැවිද්ද කියලා එකක් තියෙනවා. එයාත් කුරු තමයි අදින්නේ අංගක් කරන්න අස්සස්සල බලනවා. පන්සල් වලමයි ඉන්නේ කොද්දිල්ක දෙයක් ඇත්තේ නැහැ. වෙනම තොප්පියක් පළ දෙනවා. ඉතින් යා පන්සලකට ආවොත් මේ ඒ හාමුදුරුවෝ යාට පිළිපත් වාර කියනවා. පන්සලෙන් ගන්න දෙන්නේ නැහැ. ඒ පිළිපත්ය. එයා කඩක් අරගෙන යන්නේ. මේ අරගෙන යනකොට මේ මිනිසයා ගම අඳුරන්නේ අලුත් පිළිපාත පාරක තියෙන්නේ දැන් පින්ඳ පාතේ කරලා ඉවර වෙලා එයා අහන්න යනවලු ගෙදරකට දැන් පන්සලට යන්න ඕන. යනකොට අර මනුස්සයා තව ටිකක් පිට පාරේ. මනුස්සයා යන්නේ පාර අහන්න. ඒකල පාර කියන්නේ ඉතින් වෙලා ඉතින් දැන් පින්ඳ පාතේ දුන්නා පස්සේ ඉතින් අර ප්‍රශ්න ඇවිත් අල්ලපු දෙයක් යන්නම් කියලා ඉතින් ටික ඉහනකොට ඒත් පින්ඳ පාතේ. අන්තිමට එනකොට කඩ කැඩිලා වැටෙනවා. ඒ තරම් පින්ඳ පාතේ හම්බ වෙනවා මොකද පාර ගන්න. පාර ගන්න කෙනාට අනිත් පැතරලා එන්න පුළුවන්. ඒ නිසා ඒකට කියන්නේ මේ අනගාරික කියලා. අනගාරික පිට පාට ගියාම පාර දන්නේ නැත්නම් එනකොට කද කැඩෙන තරමට දානයක් වෙනවා. ඒ වගේ තමයි බල දන්නේ නැතුව එන ගෙවල් දුන්නු දහසකුත් සුමේ කටයුතු කරන දාමු දරුවන් රකිමි. ඒ රසාව කර කර කොහොම හරි භාවනා කරලා අල්ලගත්තොත් ඒ මනසට ඕනෙම දුක ඕනෙම කෙනෙකුගේ ප්‍රශ්නයක් අහලා බෙදා හදා ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා මේ පාරවල් දෙකම එක විදිහට වළංගුයි. ඒ එකක අභ්‍යන්තර සාසනයට බර වැඩි, බාහිර සාසනය අඩුයි. පස්සේ ඒකේ අභ්‍යන්තර සාසනය අමාරුවෙන් සිද්ධ වෙනවා. නමුත් බාහිර සාසනයට හරියට උදව් වෙනවා. මේකදී කියනවා මුගලාන ස්වාමීන් වහන්සේ සුවාන් වුණාට පස්සේ එක සුමානයක් ඇතුළත සියල්ල භවනා කළා ආත්. නමුත් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තවත් සුමානයක් අරගෙන දමදිව තලයේ තියෙන අචේතනික සචේතනික සෑම වස්තුවක්ම ධර්මෝදාවට දාලා වැඩිපුර ධර්ම විචේ කරපු නිසා ආත් වෙන සුමානයක් පහුවෙනවා. නමුත් ඕනම කෙනෙක් පණහන්න ගියාම කෙනෙක් පුතග්ජන කෙනෙක් සෝවාන් කිරීමේ නැත්නම් ආර්ය ලෝකයට ප්‍රසූති කිරීමේ මාතෘත්වයේ තිබුණේ සාර්ථකයි. ඒ බිහි කරපු දරුවා සෝවාන් කරපු කෙනා රහත් කිරීමේ රහස තියෙන්නේ මොග්ගල්ලාන පරම්පරාව. ඒ නිසා අපිට කියන්න බෑ අපි මොග්ගල්ලාන පරම්පරාව විතරයි. නැත්නම් සාරිපුත්‍ර පරම්පරාව. වැඩි වැඩි ගියේ කනට ඒක දෝෂයක් නෑ අපි ධර්මපාරේ යන්නේ කොච්චර වැටුණත් නැගිටින්න ඉගෙන ගන්නකොට මම වැටෙමින් නැගිටමින් යන කෙනත් එක්ක හදා වේදා ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඍජුමාවතේ අනේකනට දිලවරට ය아가න්න පුළුවන්. නමුත් කවුරුත් ප්‍රශ්නයක් අහුවොත් අත්දැකීමෙන් සපෙලා කියා ගන්න බැරි වෙනවා. ඒක නිසා කොහොම කරත් වැටි වැටි ගියත් එහෙම නැතුව කෙලින්ම කාරේ ගියත් අපි ධර්ම මාර්ගයේ ඉන්න බවම සතුට වෙන කාරණා. ඒකම අපි අතර භාවනා කරනකොට සමහරු මේ ධම්මවිච අවස්ථාවේදී විශාල වශයෙන් කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ මොකද මේක සම්මසන ඥානෙ කිට්ටුයි. අතීතනාගත පච්චුප්පන්න වශයෙන් ගැට ගැලපීමක් සිදු වෙනවා. අජත්ත බහිද්දා වශයෙන් ගැලපීමක් සිදු වෙනවා. හීන ප්‍රනීත වශයෙන් ගැලවීමක් සිදු වෙනවා. ඕලාරික සුක්ම වශයෙන් ගැලපීමක් සිදු වෙනවා. දුරේ සංස්කේ වශයෙන් ගැලපීමක් සිදු වෙනවා. සමහරු මේක ගල්ප ගල්ප ගල්ප ගාලා බලනවා මොකද කවදාහක්වත් නැති දුර බලන කණ්ණාඩියක් හම්බුනා වගේ ලොක් කරලා බලන කණ්ණාඩියක් හම්බුනා වගේ විසද වන්නේ. විශේෂයෙන්ම වෙස්ටර්න් තින්කින් බටහිර ලෝකයේ හිතන ඇත්තෝ අයියට මෙතනදී මේ අලුතෙන් බලන් හදාගත්ත ක්‍රමේ රූපසාරණයක තියෙන මේ ධම්ම මේ ධාතු මනසිකාරයට වැටිච්චාම අලුතෙන් සෙල්ලම් ලෝක හම්බෙච්ච පොඩි කෙනෙක් වගේ පුදුම විදිහට විස්තර කරගෙන පතු පතර බලන. ඒක සමහර බලා ගන්නවා. ඔය ආනාපාන විතරක් දැනගත්තාම ඇති. ඒ අනිත්‍යව අවශ්‍ය නැහැ කියලා අර පතු කරගෙන යන කට්ටියකුත් තියෙනවා. ඉතින් පතු කරන යන එකනාගේ ගමන වේදයි. නමුත් අර පතුරු පතර බලන එකනාගේ ඕන කෙනෙකුගේ ප්‍රශ්නයකට උත්තර දීමේ තියෙන හැකියාව වැඩි කරන නිසා මේ දෙකම එකට එකක් හොඳයි කියන්න බෑ කියලා. දෙකම ධර්ම න්‍යායයක් කරගන්න. අන්නේ වෙලාවේදී වීර්ය කඩා ගන්න නැතුව. බොහෝ වැඩ කරන්න ගිහිල්ලා වීර්ය කඩා ගන්න නැතිකම තමයි දක්ෂකම වෙන්නේ. වීර්ය කියලා කියන්නේ ඒ ධර්ම කරුණු වැටෙන්න පටන් ගන්නතර පස්සේ බොහෝ වැඩ කරන්න යන්නේ නැතුව තමන්ගේ වැඩ අර ගැළපෙන දේවල් වලට යොමු කරනකොට අර සතර සම්‍යක් ප්‍රතන් වීර්ය බොහෝ ලස්සනට උදව් කරනවා. ඒ වගේ කියන්නේ අනුප්පන්නාන පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තප්පක් ගන්නාති පදා. තාම හිතේ තමන්ගේ පටන් අරගත්තේ නැති. දැනටමත් ආරක්ෂා වෙලා තියෙන අකුසල් ධර්ම තියෙනවා. ඒවා අලුතින් අවසන් දෙන්නයි. අලුත් වැඩ කරන්න කියලා ඒ තමයි මෙතෙක් එක්ස්පෝස් වෙච්ච නැති දේවල් වලට කරන්න ගියොත් මේ වගේ වීර්ය වැඩෙන වෙලාවේදී පැතිරෙනවා වැඩි වුණොත් මේක වැඩි ඒ නිසා නූපන් අකුසල් නොයිපද වීම පිණිස ධිකතෝම අරස්සාව ඉස්සර කර ගැනීම තමයි විරිය සම්බොධ්‍යංගේ ස්වභාවය. ඉතින් විදිහකට කියනවා නම් පින් කරන්න යන්නේ. පවු නොකර ඉන්න පුළුවන් තරම් උත්සාහ මේ විදිහට අර ආගමත් ධර්මයත් අතර තියෙන ආකල්පේ ලොකු වෙනසක් තේරෙන්න පටන් ගන්නවා. මොනවා හරි පිංගමක් කරන්න කිව්වොත් අපිට අලුතෙන් හිතන්න වෙනවා. අලුත් සම්බන්ධ කරගන්න වෙනවා. අලුත් තැන් හදන්න වෙනවා. নানা ප්‍රවිදියට නූපන් අකුසල් නූපදින්න හිතිය. ඒ වෙනුවට කල්පනා කරනවා. කවුරුත් කතා කරගෙන යනවා. නමුත් මගේ හිතයි මගේ ඇඟයි බේරගෙන ඉන්න තමයි මට ඕන කරලා තියෙන්නේ මේ බොද්ධංග ධර්ම වඩේකයි. ඒ නිසා පව් නොකිරීම නූපන් අකුසල් නොයිපදීමෙන් පිණිස කවදාකවත් නැති විදිහට උනන්දු වෙන පටන් ගන්නවා. නැත්නම් ආරස්සාව ඉස්සර කරගන්න. ඊගාට uppannāna pāpakāna akusalaṇa dhammana pahānāය. දැන් තමන්ගේ හිතේ තේරෙනවා නම් මට මේ භාවනා කරන්න බැරි ආසාවල් වැඩි වෙන නිසා රාගෙ වැඩි වෙන නිසායි කියලා. ඉතියේ පුද්ගලයා අසු භාවනා හරි වඩලා. මේ රාග දේවල් වලින් දැනගන්න මේ තද බල බලපෑම සමත ක්‍රමයෙන් හෝ විපස්සනා ක්‍රමයෙන් දුරු කිරීම පිණිස රාගයේ දුරු වෙච්ච පුද්ගලයා ඇසුරු කිරීමෙන් රාග දනවන කුප්පණ තැන් වලින් වෙන්වීමෙන් අරසයි. ඒ වගේම ද්වේෂය බහුල වෙනවා. ඒ ද්වේෂ පුද්ගලයන්ගෙන් වෙන් වෙලා බය බොයි කියන පැත්තකට ඒ ඇත්තන්ට අනුකම්පා කරගෙන මේ මෛත්‍රී වඩ아가න පුළුවන් තරම් තමන්ගේ ශරීරයට ගැළපෙන ඉපිලියන් කටයුතු කරගන්න. ඒක සේරම සතියෙම මම වඩන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. නැත්නම් විපස්සනාවෙන්ම මේවම නතර කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒක උත්සන්න වුණොත් නරක කියන්න බැරි වුණොත් සමතුපක්‍රමයක් හෝ පාවිච්චි කරලා. දැනකින් වෙන් වෙලා පැත්තකට වෙලා හරි මේ වැඩෙන පුජ්ජංග ධර්ම ටික. නැත්නම් විපස්සනා මාර්ගේ වැඩෙන්න. අන්න ඊට පස්සේ තමයි අනුපන්නාන කුසලානන් ධම්මාන උපාදාය. තම මෙතෙක් පහල කරගන්න බැරි සීලය අදි සීලයක් වඩපත් කිරීම. චිත්ත අදි චිත්ත භාවනාවක් වඩපත් කිරීම. ප්‍රඥා අදි ප්‍රඥා භාවනාවක් කිරීම කියන දක්ෂතාවල් දිගේ තමයි තාම සම්පූර්ණ කරගන්න බැරි දේවල් ඇති කර ගැනීම පිණිස චන්දනයේදී කැමැත්තක් ඇති කරගන්නවා වායමති වීර්යයක් කියන සමාලාවට ඉඳ ගන්නකොට අරන් ගන්නකොට ආධුනිකයන්ට ආසනික ඉඳ ගන්න බෑ. ඉතින් කොටයක් වුණොත් ඔක්කොම කරගෙන කරගෙන යනකොට මේ ඇඟ කී කරුවෙන්ද? එසේ නෑ දැන් මම ඉඳ ගන්නකොට කම්පි. නැත්නම් කොටයක් විතර කරනවා. ඊට පස්සේ කොටෙත් දුවා. ඊට පස්සේ බද්ධ පරියන්ක දුවා. ඕම ඕම ඕම අර මේකේ යෝග ජීවිතයට අවශ්‍ය නමුත් මුලටම අත්‍යවශ්‍ය බොහෝ දේවල් තියෙනවා. එන්න පටන් ගත්තා ටික ටික ටික ටික ටික. ඒක මුලදී කරන්න ගියා නම් වැඩේ සම්පූර්ණයෙන්ම අවුල. දැන් අවස්ථාව හම්බුනේ. ඒ වගේම පැය දෙක තුන එකට ඉන්න. එහෙම නැත්නම් සමහරලාට නూరుයක් භාවනා නිදා ගන්න නැතුව උත්සාහ කරනවා. අන්න ඒ වගේ තමන්ගේ හිතේ තියෙනවනේ මේ අයිඩියල් යෝගාවචර කියලා ලකුණු. අන්න ඒවා සමහර වැත්ත සමහර බොරු. මොකද මේ දේවල් උත්සාහ කරලා බලන්න පටන් ගන්නවා. ඒ කරන්නේ පව් නොවේ නාතා. ඒක කුසලතා, ඒක දක්ෂතා. ඒ වගේම උපන්නානං කුසලානං ධම්මානං දැනට සමන් ළඟ තියෙන අරමුණකට හිත දාපුව විනාඩියෙන් දෙකකින් අරමුණ වගලා ගන්න පුළුවන්. නැත්නම් සක්මනට ඕන තැනක ගිහිල්ලා මම ටිකක් එහාට මෙහාට යනකොට සක්මන හදා ගන්න පුළුවන් කියලා තියෙන කුසල ධර්ම තියෙන උපාදාන කුසලන් ධර්මන තිතිය. ඒක ඒක දිගට තමයි චරිත ලක්ෂණයක් වඩපත් කරගන්න. අසම්මෝසාය. ඒක පිළිබඳව අවුලක් නැතුව සම්මෝසාවක් කලකොල භාවයක් නැතුව ඒක කරගෙන යන්න. ඒ වගේම විපුල්ලාය. තව තව තව වැඩි කර ගැනීම පිණිස භාවනාවේ පරිපූර්ණයක් භාවනාවෙන් තව තව දියුණු කරගන්න ක්‍රම සහ විදි බලන්න. ඉතින් මෙතන අපේ මේ මෙතුවක් කල අපි තිබිච්ච පින් තාම විවෘත වෙච්ච නැති පෙන් දැන් ඕන තරම් වඩා ගන්න පුළුවන්. ඒක අර සතිය වඩන වෙලාවදී මුලදී අපි ඒක කරන්නේ. එතෙන්දි කරන්නේ ප්‍රශස්ත තත්ත්ව දීලා සතිය ධම්ම විචේ දක්වා යන්න. මෙන්න වීර්ය ආරම්භ වීර්ය කියන සත් සම්බෝධියන්ගේ ආවට පස්සේ අපි නැවත උපන්නවා. අපි පරිසරයේ සංස්කෘතිය මේ සේරගෙන අපි පටු වෙලා තමයි ගමන් කරනවා. මේ හැටියට ආවට පස්සේ මනුස්සකමක් වශයෙන් පෙරෙතුන හිටියා වූ රහතන් වහන්සේලා කොහොමද වැඩ කරේ? මහරහතන් වහන්සේලා කොහොමද වැඩ කරේ? සර්වඥාන්සේ කොහොමද වැඩ කරේ කියලා ඒ හැම ආදර්ශ චරිතකම තියෙන Tamanට හිතා ගන්න බැරි තියෙන දේවල් උත්සාහ කරන්න පටන් එතකොට කියනවා මේ විරිය කියන චෛතසිකේ මේක සාමාන්‍යයෙන් එනර්ජි ශක්ති වශයෙන් තමයි භාවනාදී සඳහන් කරන්නේ. ඉන්දිස්ථාන වල විරිය කියන්නේ එනර්ජි කියලා. නමුත් ඒක හෙරොයික් එනර්ජි එකක් වඩටපත් වෙනවා. වෙන විදිහකින් වීරිය වීරත්වයටපත් වෙනවා. ඕන අභියෝගමත් දෙයකට අත දාලා බලන්නේ. මේ ඉතින් තමයි දන්නවා මෙන්න මේක මෙච්චරක් අනුසුදායකයි මෙච්චරක් මන්ට හිත අධිෂ්ඨාන ශක්තිය වඩනවා කියලා එnde එnde එnde එnde එnde උරගගා බලන්න පටන් ගන්නවා. ඉතින් ඒකකොට මේ බුද්ධිලට තේරෙන පටන් ගන්නවා මේ විදිහට අර මූල ගුණ ධර්ම ටික නැතුව ඔලොමලකමට මේකට පැන්නනම් අපි තුවාල කරගන්නවා. දැන් දැන් තුවාල නොවෙනව නෙවෙයි නමුත් ප්‍රමාණය දැනගෙන ඉදිරියට යන්න පටන් ගත්තට පස්සේ අපි අර උප්පත්ති දෝෂ සීමා එහෙම නැත්නම් මරියාදාවල් කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඉතින් සමහරු කියනවා මේ සතිය වැඩි වීම නැත්නම් මේ වගේ දේවල් වලට යෑම තටු වීමක් ආත්මార్థකාමී වීමක් සමාජයෙන් පැන යාමක් එහෙම නැත්නම් එන අභියෝග වලින් કૃතිම වීමක් ඇත්ත තමයි. ඒ සතිය වලින් අපි ධම්ම කියනකොට එහෙම තමයි. ඊට පස්සේ ඒක වීඩියෝට එනකොට ඔය පඬිතුයෝ දෙන වෙන අයින්නකදී තමන්ට කිසි මැරෙන්න තුරාවට අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් වශයෙන් ඉවත් වෙනවා. නිසා වීඩියට එනකොට ඒකට අර වීරත්වයට එනකොට මගේ සාමාන්‍යකමේ හැටියට කියනවා ඥාන පිරිමි සීමාවල් මොකුත් නැහැ. හැම කෙනාටම නිකන් බුදුරජාණන් වහන්සේගේ මේ පන්නරේ ලැබුණාට පස්සේ සීමාව දන්නේ නැතුව යන්න පුළුවන්. මොනවද අපිට මේ සීමාව? ඕන දෙයකට හැපිලා බලනකොට ඊට වැඩිය කරදරයි. ඒක නිසා හොඳින් වඩා හොඳ දෙන්නේ. මේකෙදී අපි දැන් කවදාකවත් අපි මේ අලුත් පැතිවල විමර්ශන බුද්ධිය හොයාගෙන යන්න පුදුමාකාර අපි සම්ප්‍රදාන කරනවා. විරිය පොඥාන්ගේ ආවට පස්සේ මොකක්වත් නැහැ මොකද්ද බැරි කියන එකයි බලන්නේ. වීරියවතෝ වන කිං නාමන සිච්චති කියලා හරුවත් සඳහන් කරනවා මහණෙනි වීරියවන්තයාට මොකද්ද විනිවිදින්න බැරි කියලා. ඉතින් එතෙන්ට ඒ ගුණ ධර්ම නැතුව විනිවිදින්න ගියොත් අරම කලින් කවගේ තුවාල කරනවා. එතෙන් ආවට පස්සේ ඒක භික්ෂුවක් වෙනවා. එහෙම නැත්නම් යෝගාවචරයක් වෙනවා. භ්‍රමචාරී වෙන්න පටන් ගන්නවා. එදාට තමයි අපි අත්‍යවශ්‍ය සමුලයක් උදුරුම කල්ලුවා වගේ ඒ පා වෙන්න පටන් ගන්නවා. තාම මේ විශේෂ ගුණයක් වෙලා නෙවෙයි. නිකන් අපිට අමතර සමාජගතයක් ලැබෙන්න පටන් ගන්නවා ධර්මයට කැප වෙලා ධර්මයේ කටයුතු කරනකොට එන ඕන දෙයක් පරීක්ෂා කිරීම. ඉදිරියට යෑමේ ශක්තියක් එනවා. මෙන්න මේ විදිහට මේ වීරිය වීරත්වයකටපත් වෙන බව තමයි මනුෂ්‍ය ජීවිතයක තියෙන ප්‍රීතිය කියන එක අත්දකින්න. එතකනොත් අපි මොකද්ද ප්‍රීතිය කියලා එකක් නිදිනවා. ඒක එච්චරම මනුස්සත්ව ශ්‍රේෂ්ඨ දෙයක්. මේක තීසමුණා සමාන දෙයක්. මෙතෙන් ආවට පස්සේ තමයි මේ පුද්ගලයා වීර්ය පස්සතිය ආදී චෛතසික යට මේ මේ අයිස්කන්ධක් යට තියෙන එකක් වගේ රත් කරලා උන් වෙලා ඉන්න පටන් අරගන්නේ වීර්යයෙන් පාර හදලා දුන්නාට පස්සේ. ඒ නිසා සතියෙන් ධම්මවිචය ඇති කරලා ධම්මවිචයේ ධර්මෝජාව ධාතු මනසිකාරය ඒ ආදි වශයෙන් බෙදා බලන්න පටන් ගන්න පස්සේ හැම දෙයකම තියෙන සමලකුණාවට පස්සේ උඟ දෙනෙක් කියන ජීවිතේ නීරස වෙලා එපා වෙලා අනිච්චන් දුක්ඛනාත් සංඛ්‍යාන චක්කුණු ශරීරය කියන්නේ ඉදී කියලා. පුදුම විදියට අභියෝගශීලව ඉදිරියට යනවා වීරත්වයක් ඇති කරලා ඒ බුද්ධිලා නිතරම ප්‍රමෝදයෙන් සහ ප්‍රීතියෙන් ගත කරන කෙනෙක්වත් පත් වෙනවා. කොටින්ම කියනනම් පැමිණෙන සෑම දුකකින්ම පැනිරහලා තමන් කරා එන හැම දුකකින්ම පැමිණි දුක් පැනිරහයි කියලා hina වෙලා මුන්නේ. කාටක කවදාකවත් මේ දුක පිළිබඳව චෝදනා කරන්නේ. ආඩපාලි කියන්නේ අනේ මට මෙහෙම වුණානි කියලා ඒක පිළිබඳව නරකක් රකින්නේ. හැමදේම ප්‍රීතිය දිහාට ගන්න පටන් අරගත්තට පස්සේ එවැනි කෙනෙක් විතරයි ඇත්තටම මේ සරුවත්තරන්සේ දේශනා කරපු මේ පළවෙනි සත්‍යය දුක ආර්ය දුක්ඛ සත්‍යයක් වඩපත් කරගන්න. දැන් අපි කරන්න තියෙන දුක නැති කිරීමකට කටයුතු. දුක මඟහරවන්න හදන. මෙතන කියන්නේ මෙතන තියෙන දුක හරහා යෑම. ඒ හරහා යෑමට විරුද්ධ වෙන්නේ මොකද්ද? ඇමිනෙන සෑම දෙයකටම පරිේශන තෘෂ්ණාවෙන් ඊමන්සන බුද්ධිය වීරින් ඉතිරිය. ඒකෝට තමයි අර ඉස්සරහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඒ ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා ආදී බොජ්ජංග ධර්ම වලින් පටන් අරගන්නේ. ඉතින් අදට අපි සෑහෙන වෙලාවක් ධර්ම දේශනාව සඳහා ගත නිසා මම මෙතන ධර්ම දේශනාව නතර කරනවා. මේ බලාපොරොත්තු වෙන ලැබෙන කාලය අනුව මේ එකින් එකට එකින් එකට ධර්ම පෙළපතක් වශයෙන්, પરම්පරාවක් වශයෙන් හරි පැත්තට තිබ්බට පස්සේ නරක නරකට අදින වගේම පුදුමාකාර දෙයකට යන්න පටන් අර ගන්නවා. ඒකයි ਸਰවඥාන්සේ අභීතව සඳහන් කරනවා. ආනාපානිය ගැන බලපං ආනාපානිය ඔබ ගැන බලන්න. ඒක උඹෝ ගින්න. ඒ නිසා හැම වෙලාවෙදීම අපි අසතියෙන් නමුත් ආනාපානෙ කරනවා. දැන් කරන්න තියෙන්නේ හැම වෙලාවෙදීම කරන කරන ආනාපානයක් සතියට ලක් කළොත් ඒ ක්‍රමයෙන් මේ සතර සතිපට්ඨානෙ වඩලා සතියෙන් විරියෙන් ධම්ම විදයෙන් විරියෙන් ඉදිරියට ගෙනියනකොට අපිට තේරෙනවා දැන් ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ ධර්ම න්‍යායක් ක්‍රියාත්මක වෙන්නේ අපි ඒකට පුදු සාකිකාරයක් කරලා තියෙන විතරයි. අපි හුදු යෝගාවචරයක් වෙනවා විතරයි මේ ගුණ ධර්ම මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මමත් ඒ හරි පාරට වැසුම් වෙනවා. අනි එවැනි ධර්ම පෙළපතකට ධර්ම ගමනකට යන්න සාක්ෂිකාරයක් වෙන්න මට පුළුවන් වුණා මොනතරම් වටිනවද කියලා සතුටුයි කියන්නේ. අපිට තියෙන්නේ බුදුජානක වහන්සේ මේක කොහොම කරන්නේ නැද්ද? 84000 ධර්මස්කන්ධේ මේක නේ මේ කියන්න උත්සාහ කරේ. මිතුආකල් පැමිණිච්ච සියලුම සංඝයා වහන්සේලා නැත්තම් මේ සංසාරේ බය දැකලා සංසාරේ බයෙන් කටයුතු කරපැත්තොත් මේ පාරණේදී දැන් මගේ තුල වැඩේ සිද්ධ වෙනවා කියලා සතුටක් ඇති වෙන නිසා කිසි විටක ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ. ප්‍රමාදව දිගට ඒ වීරත්වය, විරිය දිගට වැඩෙන්න පටන් අරගත්තට පස්සේ නිවන් නොදැක්කට තාම නිවන් මුලියක නිවනේ තියෙන ලක්ෂණ හොඳට පේන්න පටන් ගන්නවා. දේෙන් විනිවිද මුත්ත ගතිය, අනාලම්බිත ගතිය, විස්තර කරගන්න බැරි ගතිය, ඒ වගේම මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන ගතිය මේ වෙනකොට යෝගාවචරයට හොඳට තේරෙන පටන් ගන්නවා. ඒක නිසා ඒමත් නිවන් නොදැක්කත් මේ මට්ටම පවා අනිකුත් කිසි කෙනෙකුට සාතික කළ උප කරගන්න බැරි තත්ත්වයක් මේකේ තියෙන නිසා ඒක මෙතන නේද අනිවාර්යයෙන්ම තනි කෙනෙක් වෙනවා. කිසියම් දෙවන්නේක් නැහැ. ධර්මයේ එක වුණාට දෙවන්නේක් නැහැ. නමුත් ධර්ම ආරක්ෂාව එතන මේ කල්යන්ට ඇසුර සතිය ආරක්ෂා වෙනකොට දිවේල පිරිච්ච ගතියක්. දිවේලේ මේ ආරක්ෂා ගතියක් එක්කලා. මේක අපි බලාපොරොත්තු වෙන දෙයක්. මේ විදිහට ආනාපානසති වැඩිීමේ සතිය වැඩිීමේ ඒ සීල දිනාට මේ බලාපොරොත්තු වෙන தත්ත්වය මේ ආත්මයේ මේ ජීවිතයෙන් සාක්ෂාත් කරගන්න පිළිවා කියන ප්‍රාර්ථනාවයි. අදට නිමිතන් දේශනා කරනවා සීල දිනාටම සැලසීම දා වේවා කියලා ධර්මාන පාස්නා කරපු අධිදේශකයන් වහන්සේ නිතරම නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ